ධර්ම දේශනාවලියේ මුල් දවසේ මේ මාතෘකාව තියාගත්තා. කතමේ දස ධම්මා පරිඤ්ඤය මහණෙනි මේ දත යුතු ආත්පසින් දස යුතු ධර්ම 10 මොනවද කියන කාරණාව. ඇතර මේ සූත්‍රය අපි මෙතනදී ගන්නේ මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු සූත්‍රය දසුත්තර සූත්‍රයලා සාරිපුත්‍ර ස්වාමීන් සංග්‍රහ කරන හැටි. පැවිදි වෙච්ච කෙනෙක්, පූර්ණ කාලිනව බණ භාවනා කරන කෙනෙක්, තමයි බෞද්ධයයි කියා ගන්නා කෙනෙක් දැනගන්න ඕනේ මේ ආත්පසින් දත යුතු කරුණු 10. ඉතින් ඒ විදිහට ප්‍රශ්න පිළිතුරු කමේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ සම්පූර්ණ ත්‍රිපිටකයම පින්ඩණය කරලා පෙන්නනවා. ඒ නිසා කාට හරි දල වශයෙන් සර්වඥ දේශනාව අවුරුදු 45ක් ඇතුළත කරපු සමස්තය සම්පින්ඩාර්ථයේ ගණ්ඩ හොඳම සූත්‍රයක් තමයි මේ දසුත්තර සූත්‍රය. එහෙම නැතුව ඇත්තටම මේ දේශනා කරපු සියල්ලම පිළිබඳව පූර්ණ අදහසක් ගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒ සඳහාම සූත්‍රය හදාගැනීම සඳහාම කාලය ගන්න කෙනාට තමයි. ඒ නිසාමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ධර්මසේනාධිපති කියන ගෞරවනාමයෙන් පුදුම් ලද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න පිළිතුරු ක්‍රමයකට හාත්පසින් දාතු කර්ම 10 වෙන අහලා උත්තරේ වශයෙන් කියනවා දස ආයතනානි කියන සමස්ත උත්තරයේ ආයතන 10 ගැන දැනගන්න එක තමයි ආයතන 10 ගැන හාත්පසින්ම දැනගන්න එක තමයි මේකෙන් බුදුජානනාචියෙන් අපෙන් අපේක්ෂා කරන්නේ. ඒ නම් වශයෙන් කියනවා නම් චක්ඛායතන රූපායතනං කියලා මේ ඇහත් ඇතුර ඇහැට ගොදුරු වෙන්නා වූ වර්ණ රූපයත් කියන දෙක මේ 10න් දෙකක්. ඉතින් අපි ඊයේ සමාරම්භයේදී මේ චක්ඛායතනෙ කියන එක දල වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරා. ඉතින් මේ චක්කායතනේ මනුස්සයාට හම්බෙලා තියෙන සුවිශේෂී කර්මජ රූපයක් නැත්නම් උපයක් ඒ උපේ නිසා එයාට අනික් සතුන් අභිබවා ඈත දැකීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මදුවට මිනිස්සෝ දුරේක්ෂ අන්වීක්ෂ දාලා චින කන්නාඩි දාලා ඊටත් එහා බලනවා. ඒ වගේම මේක දිනු කරගත්තට පස්සේ දිබ්බ චක්කු වශයෙන් අභිඥා වශයෙන් දිනු කරනවා. ඉතින් මේ ඇහැ මේ විදිහට කියලා දෙන විදිහට හත්පසින්ම දැනගත්තේ නැත්නම් මේක වැරදියට පාවිච්චි කිරීම තමයි වෙන්නේ. ඇහැ නිතරම බලන්නේ වඩා රාගය ඇති කරන, වඩා කාමය ඇති කරන දෙයට. ඉතින් එවැනි කාමයට රාගයට ස්වභාවයෙන් යන ඇහැ දැනගෙන ඒක හදාරලා ඒකම හොයා හරහා නිවනට යන ක්‍රමයක් කියලා කියන්නේ ඇහැ හරහා ඇහැ විසින් ඇහැ නැති කිරීම කියලා මේකට සිංහලෙන් කියනවා. එහෙම තමයි බුදුරජාණන් ඉදිරිපත් කරන්නේ. ඇහැ විසින් ඇහැ නැති කරලා දානවා. ඉතින් ඒ ක්‍රමය ආහනකොට කාටත් වගේ ආසයි හිතෙන අඩු ගන්න පරිේශන මට්ටමකින් හෝ නමුත් ඇහුවට පමණින් හරියන්නේ නැහැ ගොඩක් වැඩ තියෙනවා මේකේ ඒ ඇහැ වගේ මේ ආයතන වලට මේ ඉන්ද්‍රිය කියලා කියන චක්කු ආයතනයේ චක්කු ඉන්ද්‍රිය කියලා කියන ඒ මොකද මේ දැකීමේ ක්‍රියාවලිය යාලොක්කා. ඉතින් ඒ ඉන්ද්‍රිය দমনය කිරීම ඉන්ද්‍රිය සංවරය මේ පැත්තෙන් බයලජ්‍ය දෙකත් අනිත් පැත්තෙන් සීලයක් දෙක අතර මැද හිටලා තියෙනවා. යම් කිසි කෙනෙකුට මේ චක්ඛායතනය චක්කුන්ද්‍රිය සංවර කරගන්න ඕනේ නම් ඊට කලින් බයලජ්‍යාව තියෙන්න ඕනේ. චක්කුන්ද්‍රිය සංවර වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අපිට සීලය ලැබෙනවා. ඒක නිසා ඒ ඉන්ද්‍රිය සංවරය ශාසනික පැවැත්මක් එහෙම නැත්නම් පුද්ගලයාගේ සදාචාරාත්මක වර්ධනයක් එහෙම නැත්නම් සංස්කෘතික වර්ධනයක් පැහැදිලි කරලා පෙන්නනවා. ඉතින් ඒ ඉන්දිය සංවරය ඇති කරගන්න කෙනෙකුට ස්වභාවයෙන්ම කැමැත්තක් එයිද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒක සරුවචන්සේ දේශනා කරනවා කවදාකවත් ස්වභාවයෙන් ඉන්නේ මම මගේ ඇහැ দমনය කරගත යුතුයි සංවර කරගත යුයි කියන එක කිසිම දවසක කිසිම කෙනෙකුට ස්වභාවයෙන් එන්නේ ඒක තමයි බුද්ධ කෘත්‍ය බුදුජානනාංශය අවිල අපිට කියලා දෙනවා. මේ ඇහැ කියලා යමක් තියෙනවනේ දන්නවනේ ඒක දැන් පාවිච්චි කරන හැටි දන්නවනේ ඒක ඒකාන්තෙම මාරපාක්ෂිකයි ඒක ඒකාන්තෙම සංසාරේ අපායগামী එහෙම නැත්නම් සංසාරগামী භවগামী වට්ටগামী ඕක පාවිච්චි කරලා ඕක යම් විදියකට කීකරු කරගෙන ඕක හරහා නිවන් යන්න පුළුවන් ඒ නිසා කැමැතිනම් ඒ ඒ පාඩ යන්න කැමැතිනම් එයාගේ ස්විච්ඡාවීමක් අවශ්‍යයි. මෙයා කියන්නේ එහෙමයි ස්වාමීන් වහන්සේ මට එහෙම අවශ්‍යයි කියලා කිව්වට පස්සේ තමයි පාඩම් පන්ති පටන් ගන්න. එහෙම නැතුව කාට හරි මේ ඇස් තියෙන ඔක්කොම රෙල්ලා ඔක්කොමල මම නිවන් දකින්න දක්කන්නම් කියලා හරක් දක්කන්න වගේ දක්කන්න බෑ. දක්වන්න පුළුවන්. දක්වන්න නම් අපි පේ වෙන්න ඕන. අපි පැහැදී පැහැදී ගිහිල්ලා ඉල්ලන්න ඕනේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වට පස්සේ තමයි දැනගත්තේවත් අඩුවානේ මේ ඈ කියන්නේ ප්‍රධානම කෙලෙස් වගුරුණ තැනක් කියලා. ඔබ වහන්සේමයි ඒකට සාස්තුන් වහන්සේ. ඉතින් අපිට මේක කියලා දෙන්න කියලා. එතකොට අපි ශ්‍රාවක කියන නමට ගැලපෙනවා. ඇහුම්කන් දෙන්නම් බවටපත් වෙනවා. ඉතින් ශ්‍රාවකයෝ බුදුජානනාංශයේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා සිවණ පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිසට බුදුජානනාංශේ ඊ타ත්ම සවිස්තරව මේ ඉන්ද්‍රිය සංවරය උගන්වනවා. එහෙමයි කියන්නේ ඔය සිකි වෙස්සබෝ ආදී මේ සත්බුදු පියාණන් වහන්සේලාගේ මුලින් මුලින් පහළ වෙච්චි බුදු පියාණන් වහන්සේලා මේක උගන්වලා නැහැ. මුලින් මුලින් පහළ වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙන්නේ භයානක යක්ෂයන් අරක්ගත්ත ව්‍යාලයන් අරක්ගත්ත පිසාචයන් අරක්ගත්ත වනසේනාසනවල. ඒකට ඇවිල්ලා තියෙන්නේ පණ එපා කියලා එන කට්ටිය විතරයි. තරුවචනාංශේලීට ඇවිල්ලා බණ කියලා නැහැ. ඉතින් ඒ නිසා එතෙන්ට යන්නේ සියල්ල අතහැරලා. ගියාට පස්සේ ඍජුවම අනිච්ච දුක්ඛං අනත්ත උගන්නවා කියපු ගමන් නිවන් දකින්න. මේ විස්තර කියලා දෙන්නේ ඉන්ද්‍රිය සංවර වෙන්න, බයලජ්ජා වැඩි කරගන්න, සීලය රකින්න මොකක්වත්ම කියන්නේ ඒ හුද්දටෝම තීක්ෂණ බුද්ධිමත් කෙනා ළඟට ආපුවාම මේක මෙහෙමයි කියනවා එච්චරයි. ඒ බුදු පියාණන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ අන්තිම ශ්‍රාවකයා පරිනිර්වාණයටපත් වුණා પરම්පරා දෙකයි සාසන ඉවරයි. ඒ කිසිම දෙයක් විස්තර නැහැ. නමුත් අපේ ගෞතම සරුවචන් වහන්සේ පුදුම විස්තර දීලා තියෙනවා මේකේ. ඒක දැන් මේ වෙනකොට මේ විද්‍යානුකූල ගමනත් එක්ක බලනකොට කොච්චරක් විදුහුරු ක්‍රමයක්ද ඇවිල්ලා තියෙනකොට මට නිකමට හිතෙනවා ඒ වගේන හොඳට හදාarnකොට මේ විද්‍යාව කරන්නේ බුදුජානකේ කියූප එක කොපි කරන එක විතරයි කියලා. ඒගොල්ල පරිේෂණ කරලා පරිේෂණයක හොයාගත්ත කියලා පෙන්වන්නේ බුදුජානකේ කියූප එක. අපි පැත්තක ඉඳලා බලනකොට පරිේෂණ වාර්තාව ඉතින් ඕකෙත් ඉදිරිපිටකේ තියෙනවා. ඒගොල්ලෝ මේ මෙච්චර රිසර්ච් පේපර්ස් ගහගෙන ආර්යගේ මෙයාගේ නම් වණන් දාගෙන විශ්වවිද්‍යාල නම් වල දැම්මට මේ කෙලින්ම තියෙන ත්‍රිපිටකේ. ඉතින් ඒ නිසා බටහිර ලෝකේ තියෙන මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය. ඒක විදුහුරු ක්‍රමයක්, ශාස්ත්‍රීය ක්‍රමයක්. ඒ ඒ විශ්වවිද්‍යාලවල විතරක් ලොකු ලොකු සංගරාවල විතරක් පළවෙනි ලිපි ලියනවා. ඒවට කියනවා scientific papers කියලා. අන්තිම බලුවේ බුද්ධ ඥානසිකේ ඉතාම අල්ප මාත්‍රයක් මේ වටවලල්ලි ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා වෙන්නilla තියෙන්නේ. එතකොට හිතෙනවා අපි ලංකාවේ ඉපදිලා අපි ත්‍රිපිටකය ඉගෙන ගන්න විද්‍යාව ඉගෙන ගන්න. ඉගෙන අන්තිමට විද්‍යාව කියනවා તો උඹලගේ ලොක්කා තමයි මේකත් අපිට කියලා දීලා තියෙන්නේ කියලා. එතකොට ගෙදර වෙලා බලනකොට ත්‍රිපිටකයේ මේ සියල්ලම තියෙනවා. අපි අම්මනම අමනම જાතියක්. ලාංකිකයා කියලා කියන්නේ අම්මනම જાතියක්. ඒ මොකද මේ බුදුජානක කියපේක ඉගෙන ගන්නේ සුද්ධ පෙන්නුවොත් විතරයි. එහෙම නැත්නම් ඔය තල්ලු කරනවා ත්‍රිපිටකයයි පුස්කොළ පොතයි ඇඳ යට තල්ලු කරලා ඇඳ උඩ බුදිය ගන්නවා රිසර්ච් පේපර් එකක් කියෝ කියෝ. ඉතින් අද ඉන්නේ අපි මේ තකතිරුකමේ උද්ද කෙලවරේ. තකතිරුකමේ උද්ද කෙලවරේ මොකද නොබෝ කලකින් අනිත් පැත්තට පෙළෙනවා. සුද්ධ ධන ගහනවා බුදුහාමුදුරු ඉස්සරහට. දෙයයන් වහන්සේත් බුදුන් සරණ යනවා. ඒගොල්ලන්ගේ කතාව. ඉතින් අපි මේ මේ කියන විදිහට මේ චක්කායතනෙ පිළිබඳ බුදුරජාන්සේ දේශනා කරන තියෙන දේවල් බැලුවොත් ඒක කොච්චරක් විදුහුරුද එහෙම නැත්නම් කොච්චරක් මේ ඇහෙන් බලනවට වැඩි රසයක් තියෙනවා ඇහැ ගැන බලන එක. ඇහෙන් බලනවට වැඩි රසයක් තියෙනවා ඇහැ බලන එක පිළිබඳව බලන එක. ඇත්තටම අපිට හම්බෙලා තියෙන ඒකට. එහෙම නැත්නම් මේ ඇහෙන් ගෑනු පිරිමි දිහා බලන්නයි පිරිමි ගෑනු දිහා බලන්නයි ඇස් ගහන්නයි කුණු රොඩු දාන්නයි නෙවෙයි. මේකේ වෙන ක්‍රියාකලාපේ. ඒක දිහා බලන්න ගියාම පුදුමාකාර විස්තර සගා ඒකට කියනවා ප්‍රසාද රූප කියලා. ඒකට කියනවා ඇහි ඔපේ කියලා. මේක හරියට කණ්ණාඩියකට මුණ බලනකොට කණ්ණාඩිය ඒ බලන කෙනාගේ පිළිඹුව පෙන්වනවා. කණ්ණාඩියක තියෙනවා පිළිඹු කරන ගතිය. ඒ කණ්ණාඩියක තියෙනවා ඒක නැවත පෙන්වන ගතිය. හොඳම කණ්ණාඩිය ඒ රූපයේ ඇති හැටියෙන් පෙන්වනවා. කණ්ණාඩි යම් විදියකට උත්තලවතල භාවයක් තියෙනවනම් බලන රූපේ ලොකු කරලා පුංචි කරලා පෙන්වනවා. අපිට හැබැයි අඳුරන්න අමාරුයි මේ පෙන්වන්නේ රූපේ මගේ එක ලොකු කරලාද පුංචි කරලාද කියලා. අප හුඟ දෙනකොට දුන්නොත් එහෙම තමන්ගේ ප්‍රතිබිම්බේ දිහා බලලා කොයි එකද තමන්ගේ නියම ප්‍රමාණය කියලා කිසිම කෙනෙකුට බැරිලු පුංචි කරලා පෙන්වනවද පුංචක් පුංචි කරාට අපිට අහුවෙන්නේ නැහැ. පුංචක් ලොක් කරලා පෙන්වනකොට අපිට අහුවෙන්නේ නැහැ. සමසිරියට තියෙනක අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි ෆොටෝ එකක් ගත්තාම ෆොටෝ ෂාප්පෙන් අපි ඇහි බැමීම ලස්සන කරලා ඇස් ඕන විදිහට පාට කරලා දුන්නාම අපිට තේරෙන්නේ නැහැ මේ එඩිට් කරලා තියෙනවා කියලා ෆොටෝ එක ඒ දෙන්නේ එහෙම කරලා තමයි. ඒ වගේ අපිට කණ්ණාඩියකින් බලලා මේ පේන්නේ Tamange මූණ. එතකොට මේ පෙන්වන්නේ පොඩිත්තක් ලොකු වෙලාද පුංචි වෙලාද නැත්නම් මේ කණ්ණාඩිය ඇදද උත්තරද අවතරද කියලා කිසිම කෙනෙකුට ආબોධ කරන්න බෑ. මොකද අපි හිතාන ඉන්නේ අපේ රූපේ උනට වැඩිය ලොකුවේ. අපි ඉන්නවට වැඩිය ලොක්කෙක් ලොක්කියක් මුදුනේක් කවෙලා තමයි හිතන්නේ. ඉතින් ඒ කණ්ණාඩිය පෙන්වන පොඩ්ඩක් ලොකු කරලා ඒ කණ්ණාඩියට ඕන ගාණක් අපි ගෙවන. යම් කණ්ණාඩියක පුංචි කරලා පෙන්වනවා උසල පොළවේ ගන්න. මොකද අපේ පිළිඹිඹුව ලොකු කරගන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දඩමන්නේ මේ හැන්ද උදේ ඉඳලා හැන්ද වෙනකන් දඩමන්නේ බඩ පුරව ගන්න කියලා හිතනවා බෝර් එහෙම ගන්නෑ මේ මුණත මුණත් හඩුව ලොක් කරලා පෙන්නන්න ඉතින් මූණ පත්‍රයකින් වැටුනොත් ආ පත්තරේට වැටෙනකන් අනේ රැට නිින්ද යන්නේ නෑ වගේ. ගණ්ඩ ගණ්ඩ මාගේ රූපේ මම් ෆොටෝජෙනික්. ඉතින් හැම වෙලාවෙම ඉන්නේ ලිප්ස්ටික් ගන්න, කියුටෙක්ස් ගන්න කවුද මාව ෆොටෝ ගන්න, කවුද මාව පත්තරේ දාන්නේ කියලා බලන්න. මොකද ඒක පත්තරේ වැටලා තියෙනවනම් කෑවේ නැතුවට කමන්නේ ඒ තරම් මේ පෙන්වන්න හදනවා. ඉතින් අර කණ්ණාඩියේ තියෙනවනේ පිළිඹු ගතියක්. ඉතින් මේ කණ්ණාඩියේ පිළිඹු ගතිය නොති බෙන්ද අපේ ඇහැට කවදාකවත් අපේ ඇහැ පේන්නේ නැහැ. අපේ ඇහැට මුළු ලෝකෙම පේනවා. නමුත් Tamange ඇහැ දැක් ගන්න බෑ. ඒක දැක් ගන්න පුළුවන් වෙන්නේ පිළිඹිබුවෙන් පමණයි. ඉතින් එතකොට පේනවා මේ ඇහැ අපට පෙන්නන දේ ඇත්තමද ඇත්තම නම් ඇයි ඇහැට ඇහැ පෙන්වන්න බැරි? ඇහැට ඇහැ බලන්න බැරි. කවදාකවත් බලන්න බෑ. හිතන්න ලෝකේ තියෙන ඊ타ත්ම ඊ타ත්ම තියුණු වජ්‍ර එහෙම නැත්නම් දියමන්ත වලින් හදපු කඩුවක්. ඒ කඩුවෙන් පුළුවන් ඕන දෙයක් කපන්න. අපි මැණික්කේම කපන්නේ දියමන්ත වලින්. ඒකට අහනවා මේ කඩුවේ මුනතට මේ කඩුවේ මුනත කපන්න පුළුවන්ද කියලා. කවදාවත් බෑ. ඒකේ ඕනම දෙයක් කපන්න පුළුවන්. කඩුවේ මුනත කඩුවේ මුනතෙන් කපන්න බෑ. ඇහැට ඇහැ දැක ගන්න බෑ. ඒ නිසා අපි දැකලා තියෙන්නේ පිළිඹුවක්. ඒකට මේ ඇහැ පෙන්නන දේ තියෙනවද? පේන දේ තියෙනවද? තියෙන දේ පේනවද කියලා බැලුවොත් ආර්ය ඥානවලදී විතරයි තේරෙන්නේ පෘථජ්ජනය තියෙනවයි කියනවනම් ආර්ය ඥානයක ඇත්තේම නැහැ. ආර්ය ඥානෙ තියෙනවයි කියනවනම් පෘථජ්ජනයට එක පේන්නේම නැහැ. ඒ තරම්ම උඩු යටිකුරු ගතියක් සරුවචන් වහන්සේ ද්විතානපස්සනා සූත්‍රයේ පෙන්නනවා. මේ ලෝකේ යමෙක් යමක් තියෙනවා කියලා පෙන්නනවා නම් බුදුරජාණන් වහන්සේ කියන එක තියෙනවා ඒක තුච්චයි, රිත්යි, ශූන්‍යයි, අනත්තයි, පරතෝ කියලා. බුදුජානන්සේ පෙන්වනවා නිවනක් කියන එකක් ඉතින් පුත්තජනිය අතක ගා බලනවා කොහෙද තියෙන්නේ ඔහොම තියෙනවා අපිට අහු වෙන්න එපායි. ඔක කහ පාටද හතරක්ද ඔච්චරම තියෙනවනේ කොහෙද තියෙන්නේ කියලා. ඒ නිසා මේ දැක්ම කියන චක්කායතනෙ කරන දැක්ම කියන දේ පුදුමාකාර නොමග යවන ගතිය නිසා මේ හරහා මායයට සියල්ලම දැලේ දා ගන්න පුළුවන්. අපි කියන ඇස් බැඳුම් කියලා තියෙන්නේ. අපි කියන්නේ මායා කියලා තියෙන්නේ. අපි කියන රූපලාවන්‍ය කියලා තියෙන්නේ. අපි කියන වෙස් ගැනීම කියලා තියෙන්නේ. අංග සංස්කරණය කරලා තියෙන්නේ. මේ සීරම හරහා එකෙක් නෑර මාර්ය දාගන්නවා. මොකද බුදු ජානසේ පිටිපස්සෙන්ලා කියනවා ඔක දාගන්නේ මෙන්න මේ தත්වයට දෙදී. ඒක නිසා ඇහැගෙන මෙන්න මේ ටික දැනගන්න. එතකොට මාර්යාගේ උගුලට අහුවෙන්නේ ඇහැගෙන මේ දේ දන්නේ නැති අය විතරයි. ඒක නිසා ඇහැගෙන දැනගෙන ඒක පොඩක් උරගාලා බලන්න උරගාලා බලනකොට මාර්යා කොක්ක වැටෙන හැම වෙලාවෙදීම Tamange දුර්ලකමක් තියෙන්න ඕනේ මාර්යාගේ කොක්ක අහුවෙන්න. ඒකට අපි ඒක පිළිබඳව උගන්වන විශේෂයට කියන්නේ ඉන්ද්‍රිය සංවරය කියලා. ඉතින් බුදුජානනාංශයේ ඉන්ද්‍රිය සංවර සූත්‍රයේදී බොහොම ලස්සනට මේක පෙන්නලා දෙනවා ප්‍රත්‍යඥය කොහොමද ඉන්ද්‍රිය සංවරය කරන්නේ. ශේක පුද්ගලයා කොහොමද ඉන්ද්‍රිය සංවරය කරන්නේ? රහතන් වහන්සේ කොහොමද ඉන්ද්‍රිය සංවරය කරන්නේ කියලා ඒක කාටවත් බැරි එකක් නෙවෙයි ඕනම පෘථජ්ජනු අඩු ගන්න කියලා තේරුම් අරගන්න. අඩු ගන්න මේක නෛර්යානික සද්ධර්මයක් කියලා තේරුම් අරගන්න. බුදුරජාණන්සේක විශ්ව කරනවා. ඒක කියන්නේ හරි ලස්සන හේ බුදුරජාණන්සේගම කත්තු කම්මේතා ඥාණයෙන් විස්තර කරනවා නෙවෙයි. ඒකට අදාළ පරිසරයක් හැදෙනවා. එහෙම නැත්නම් පසුබිම සකස් වෙනවා. වේදිකාව සකස් වෙනවා. සරුවචනාංශේ වැඩ ඉන්න වෙලාවක එතෙන් දෙන්නවා අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෙක්. එහෙම නැත්නම් වෙන තැනක පැවිදි වෙච්චි බුද්ධ ශාසනය නෙවෙයි පැවිදි වෙච්ච කෙනෙක් කියලා බුදු දානසට වන්දනා කරනවා. ඒ කියන්නේ ඒ පුද්ගලයා වෙන කෙනෙක්ගේ ගෝලයක් වුණාට සරුවචන වංශයට සලකනවා. ඒ වගේ පැමිණෙනකොට සරුවචනසේ කවදාකවත් එහෙම කෙනෙකුට නිග්‍රහ කරන්නවත් ඇයි ඔබ කියලා ඔබේ ගුරුන් වංශයට වැඳපන්කෝ මයි ළඟට එන්නේ කියලා අහන්නේ නැහැ. හොඳ නැහනේ. ආපු වෙලාවෙනේ. අහනවා ඒ වෙනුවට ඔබතුමන්ලා අසවලාගේ ගෝල පිරිසනේ ඒ ගුරුන්නාන්සේ ඔබතුමන්ලාට ඉන්දිය සංවරය උගන්වනවාද කියලා. නිගණ්ඨනාත පුත්ත ඕගොල්ලන්ට ඉන්දිය සංවරයක් උගන්වනවා. ඒතකොට කියනවා හිමයි ස්වාමීන් වහන්සේ අපෙත් අපේ ගුරුන්නාන්සේලා ඉන්දිය සංවරයක් උගන්වනවා. එතකොට අහනවා මාත් ආසයි දැනගන්න ඔයගොල්ලන්ගේ ශාසනයේ ඉන්දිය සංවරය කියන්නේ මොකක්ද කියලා. එතකොට සරුවචනාංශයට මේ ගෝලයා කියන ශාස්ත්‍ර එයාගේ ශාස්ත්‍රුණාන්තනේ ශාස්ත්‍රුණාන්තේ අනුව හැසිරෙන අන්‍ය තීර්ථක ගෝලයක් කියනවා කියලා තියෙනවා රූප බලන්න එපා රූප බැලුවොත් කෙලෙස් උපදිනවා ඒ නිසා රූප නොබලා සිටීමෙන් ඇහැ සංවර කරගන්න. ශබ්ද අහන්න එපා අහන අහන හැම ශබ්දෙම කෙලෙස් කන සංවර කරගන්න කියලා. නාසය දිව කය තුනටම සාසනික වශයෙන් එදා පාවිච්චි කරලා තියෙන මුත කියන වචනේ ගන්ධ රස පහස අපිට ඉස්සරහට කතා කරන්න තියෙන දේවල් ඒව එන හැම වෙලාවෙම කෙලෙස් ඒ වගේ බේරලා ඉන්නේ කියලා. හිතෙන් හිතන ක්‍රියාත්මක හැම වෙලාවෙම කෙලෙස් නොහිතා ඉන්නේ කියලා. ඉතින් ඒක තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ. ඒගොල්ලෝ පුළුවන් තරම් ඇත්ත එක වහගෙන ඉන්න බලනවා. තද්ද නැත්තැනට ගිහිල්ලා ඉන්න බලනවා. ගන්ධ රස පහත බින්දින්නේ පුළුවන් තරම් වෙන් වෙලා කොන් වෙලා බය ආරක්ෂ බය පක්ෂව ජීවත් වෙනවා. ඒක පැත්තකට ඒක තමයි අද සදාචාරවාදියා බෞද්ධයත් කරන්නේ. නමුත් මෙතෙන්දි සරුවචනාංශයේ ඒක අතෙන්ද පියවර දෙකක් ගියාට පස්සේ මේ පුද්ගලයා කියවෝ දේ එක විදියක උපහාසයට ලක් කිරීමක් කරනවා. එතකොට කියනවා ආනන්ද හාමුදුර ළඟ එනවා. එහෙනම් ආනන්ද උප්පත්තියම කන ඇස්පෙන්නේ නැති එක නරහත් වෙලා තියෙන බය. ඒ රූප බලන්නෙම නැහැ, පේන්නෙම නැහැ. එහෙනම් උප්පත්තියම බීරා රහත් වෙලා තියෙන බය. ගොළුවා රස තේරෙන්නේ නැති මිනිසයා අන්තභාග කරවෙච්ච මිනිසයා රහත් වෙන්න බය. කියනකොට ඒ අනිතීත්‍යක ශ්‍රාවකයා උළු පාත් කර ගන්නවා. එයාගේ ගිනාපු තර්කේ නැත්තම් එයා කියපු දේ බුදුදහමසේ පොඩි තර්කණයකින් නිෂේධනය කරනවා. ඒක ලියවල බුදුරජාණන් වහන්සේ නිකන් අපි ගැන බලලා වගේ. ඒ කියන්නේ අවුරුදු 2000 ගානකට පස්සේ පහළ වෙන මේ පශ්චිම ජනතාව දිහා බලලා වගේ නිකන් පොදු ප්‍රකාශයක් කරන ආනන්ද ස්වාමීන් වහන්සේට කදාචි කරහචි ලෝකේ ආනන්ද උපජිත තහතෝ සම්මා සම්බුද්ධෝ ආනන්දයේ කලාතුරකින් මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ බුදුහාමුදුරුවොත් ඉන්දිය සංවරයක් ගැන කතා කරනවා කියනකොටම ආනන්ද ස්වාමීන් වහන්සේ සිවුර සකස් කරගෙන වැඳලා කියනවා ස්වාමීන් වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් තථාගතයන් විසින් වහන්සේ විසින් දේශනා කරන ඉන්දිය සංවරය අපට කියලා දෙන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුණා රූපන් දිස්සා. ඇහැට රූපයන් දිස්සාම uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපමනාපං. ඇහැට මොනවාරි වැටිච්ච ගමන් රූපයක් වැටිච්ච ගමන් රූපායතනයක් මුලිච්ච වෙච්ච ගමන් මනාපේ අමනාපේ හෝ මනාපමනාප දෙක මැදකට වැටෙනවා. එතකොට මේ කෙලෙස් උපදීම කියන එක රූපෙන් නෙවෙයි සිද්ධ වෙන්නේ රූපේ දකින්නකොට ඇතිවෙන මනාපේ. රූපේ දැකිනකොට අමනාපේ. නැත්තම් රූපේ දැකීම නිසා ඇතිවෙන මනාපමනාප දෙක අතරමැද තත්වයෙන් අන්න ඒක දැකගන්න පෘ탁 යන පුද්ගලයා දන්නේ එයා ඇතිවෙච්ච මනාපයේ දිගේ යනවා తත්‍ර తත්‍රා විනන්දනි. දකින දකින එක දිගේ යනවා. එහෙම නැත්නම් දකින දකින එකට ද්වේෂ කරනවා. එහෙම නැත්නම් අතරමැද්දේ දන්නේ මම මේ දැකපු දේ රසයක් නැති නිසා මම ඒක ගණන් ගන්නෑ. යම් වෙලාවක මේ පෘථග්ජන භූමියේ ඉන්න එක දැනගත්තොත් මේ රූපේ නෙවෙයි කෙලස් තියෙන්නේ රූපේට ආරූඪ කරන්නා වූ රූපයක් දකින්නත් එක්කම ඇඟට නොදැනි පහළ වෙන්නා වූ මනාපමනාප දෙකේ ඒ රූපය දකින ගාමං මනාපමනාප බලන්න ගියොත් රූප දැකීමේ ආස්වාදේ විඳින්න බෑ රූපේ නිසා ඇති වෙන මනාපේ මට ඇති වුණා කියලා දැනගත්තොත් අර බලන රූපේ රසක් නැහැ. බලන රූපේ යමනාපයක් ඇති වුණායි කියලා දැනගත්තොත් ඒ රූපේ යමනාපේ අපිට බුද්ධි විඳින්න බෑ. ඒ නිසා අපි බලපු රූපයක් නැවත නැවත බලන්නේ ඒ යමනාපේ දිගේ හෝ මනාපේ දිගේ යන්නේ මනාපේ යමනාපේ නොදැනීමේ තකතිරුකම් දිගේ තමයි. මනාපමනාප නොදැනීමේ අවිද්‍යාව තුල විතරයි අපිට යමක් දිග දිගට බලලා එක්කෝ හරි රසයි කියන්න වෙන්නේ. ඒක නැත්නම් නැද්දකින් ඔබතන් කියන්න ඒ වෙනුවට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා රූපේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ බලන්නා වූ රූපයත් හා සමගම මතුවෙන්නා වූ මනාපමනාප දෙක ඒක ඕලාරිකං සංගතං පටිච්චසමුප්පන්නං කියලා බුදුන්සේ සඳහන් කරනවා. යමෙක් උනන්දු නම් යමෙක් සතිමත් නම් එයාට රූපේ දකින්නවා හාත් සමගම අකාලිකවම පහළ වෙන මේ මන අපේ අනේ හොඳයි කියලා හිතට දේ. නැත්නම් දුක් නොදකින් කියන දේ හරිම ගොරෝසු දෙයක් කියලා බුදුහාමුදුරු කියනවා. ගෝලාර්ක. පටිච්ච සමුප්පන්න රූප පේන්නේ නැත්තම් පේන්නේ නෑ යා. රූප පේන්නේ ඉස්සලත් නෑ යා. රූප වෙනකොට පස්සෙත් නෑ. එතනමයි පහළ වෙන්නේ. ගෝලාර්කම් පටිච්ච සම්පන්න සංකතං. ඒක එතන සකස් වෙන දෙයක්. අපිට කල්ලාතු බෙහෙත් පෙත්තක් බීලා ඉඳලා මනාපමනා පහළ නොවෙන්න කටයුතු කරන්න බෑ. එතන පහළ වෙන්නේ. නිසා එයා ඒ පෘථග්ජන භූමියේ ඉන්න කෙනා බුදුබණ අහපු කෙනා රූපයත් බලනකොටම ඒ વિશે පහළ වෙන්නා වූ මනාපමනාප දෙකට ඒකේ සංකත භාවයේ ඕලාරික භාවයේ සහ පටිච්ච සමුප්පන්න බව බුදු කෙනෙකුට විතරක් අයිති දෙයක් නෙවෙයි මටත් පුළුවන්. මේක ඉදරලින කුසියම්මලාට වුණත් ගෝවිතම්බත් කරන කෙනෙකුට වුණත් රැකී රස්සාවල් කරන කෙනෙකුට වුණත් යමක් බලනකොටම ඒකට ඇති වෙන මනාපේ. මේකට ඇති වෙන අමනාපේ. ඒකට මනාපමනාපටික අල්ලන්න පුළුවන්. හැබැයි පරතෝ ഘോഷේ තියෙන කවුරු හරි කියලා දීලා තියෙනවා. කවදාහකවත් ඒක ස්වයම්බූ ඥානකින් එන්නේ නැහැ. ඉතින් බුදු කෙනෙක් පහළ අපිට කියනවා රූප තියෙනවා ලෝකේ බලනකොටම මනාපමනාප පහළ වෙන එක බොහොම ගොරෝසුව සිද්ධ වෙනවා. ඒක පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙනවා. ඒව උනේ නැත්තම් එහෙම වෙන්නේ නැහැ. ඒක නිසා අපි බැලුවොත් ස්ත්‍රී අවද්‍යා ස්ත්‍රියක් බලනකොට ඇති වෙන රූප ආකාරයයි පුරුෂයෙක් යාදියා බලනකොට තියෙන ආකාරය වෙනස්. එකම වස්තුව දෙන්නෙක් බලනකොට ස්ත්‍රියාවක් ස්ත්‍රියාවක් දිහා බලනකොට ස්ත්‍රියාවක් දිහා පුරුෂයෙක් බලනකොට වෙනස්. පුරුෂයෙක් දිහා ස්ත්‍රියාව බලනකොට ඒ වගේම පුරුෂයෙක් බලනකොට වෙනස්. එකම වස්තුවේහි උපදින්නා වූ කෙලෙස් ආකල්ප සම්පatti වෙනස්. අපි බැලුවොත් මේ සතෙක් දිහා බලලා ඒ සතා මරාගෙන කන්න විදින්න හදන කෙනෙක් සතා දිහා බලන ගොදුරක් විදියට. එහෙම නැත්නම් මේ වනේ ඒ සතා ස්වභාවයෙන් හැසිරෙනවා දැකලා අනේ වන වන අනසියුපාව සනසියව සනසේවා කියලා බැලුවොත් වෙන විදිහකට පේන්නේ සතා. ඒ නිසා එකම සතා දිහා බැලිය යුතු හැකි ආකාර දෙනවා. ඒ ආකාරය අනුව බලන කෙනා අනුව මනාපමනාප වෙනස් වෙනවා. ඉතින් මේ පහළ වෙන මනාපමනාප අපිට දැනගන්න පුළුවන් නම් මේ භාවනා ජීවිතේ විශාල පිම්මක් අපි පයින්. නමුත් ලේසි නෑ. ඒක කරන්න පුළුවන් ඉන්නේ ඉස්සල්ලාම කායानुපස්සනා කරලා සතිය පිහිටුවගෙන ඊට පස්සේ ඒ ඒ ඉන්ද්‍රියන් හරහා ඒ වගේත් ඇහැ තමයි අමාරුම අන්තිම ට්‍රික්ස්. එහෙම නැත්නම් අන්තිම මේ ඇස්බැද්දොත් තියෙන ඇහි. එහෙම නැත්නම් අන්තිම මායාකාරී ඇහැ. ඊට වැඩි ලේසි කන. ඊට වැඩි ලේසි නාසය. ඊට වැඩි දිව. කය තමයි ලීසි. ඒක නිසා කායानुපස්සනාව කරලා මේ පරියංග භාවනා කරලා සක්මන් කරලා සතිය වඩාගෙන වඩාගෙන ගිහිල්ලා අපිට මේ ආස්වාස් ප්‍රසආසයට පරිබාහිර අපිට දැන් මේ උණුසුම සිසිලස කම්පන චංචල දැනෙනකොට කයට එතකොට පහළ වෙන මනාපමනා බැල්ලුවොත් එහෙම නැතුව ඒව අල්ලන්නේ නැතුව සතිය පිහිටීමට අපි සමත භාවනා කියලා කියනවා. ඒ සමත කරගෙන යනකොට ඇඟට දැනෙන මේ පට වියාපෝ තේජෝ වායුත් එක්ක හැප්පෙන හැපිල්ල නිසා අපිට මනාපමනාප පහළ වෙනවා. එතකොට මේ ආස්වාසයෙන් ඇති කරගත්ත මේ සතිය හුලං වදිනකොට කොහොමද? පොළවේ හැප්පෙනකොට කොහොමද? ටිකක් වෙලා ඉඳනකොට පස්ස රත් වෙන හැටි කොහොමද? අර හැම එකෙදිම ඇති වෙන මනාපමනාප අල්ලන්න පුළුවන් නම් එයා සතිය හරහා කායानुපසර හරහා පුලුල් පතේකට විවිධාංගීකරණයකට සතියපත් කරනවා. මේක පිළිබඳව වුණත් මේක පිළිබඳව වුණත් මේ ස්වභාවය වුණත් මත රාශියක් තියෙනවා. මුග දෙනෙක් හිතනවා නේ ආනාපානෙ බලන වෙලාවේදී ওই කයේ ඇති වෙන අනිකුත් දේවල් බලන්න යන්න එපා. බැලුවොත් සමාධිය කැඩෙනවා. ඒ නිසා පුළුවන් තරම් එයා කන්ඩිෂන් කරපු කාමරයක් ඇතුළේ ගිහිල්ලා සද්ද ඇහෙන්නේ නැතුව රූප පේන්නේ නැතුව පින්න පූල් ගෙඩියක් කුල්ලෙන් වහලා තිබ්බා වගේ ඇතුළේ ඉඳගෙනම භාවනා කරන්න ඕනේ කියන එක තමයි අපි පුංචි කාලේ තිබුණ භාවනාව. භාවනා කරන්න යනවනම් සද්ද ඇහෙන්න බෑ, රූප බෑ, ගඳ බෑ, රස බෑ. එහෙමම බාධාවක් තොරව කරන්න ඕන කියලා. නමුත් විපස්සනා කරනකොට කියනවා ඇති කරගත්තා වූ සතිය, කයෙහි ඇති කරගත්තා වූ සතිය ආනාපානයෙන් පරිබාහිරව කයට දැනෙන දේවල් වලටත් යොදඬ යෙදෙන අනුව ඒකෙන් දැනගන්න මේකට මම මනාපයි, මේකට මම අමනාපයි. ආන්න ඒක දැනගන්නකොට යාට තේරෙනවා සතියෙන් සම්පජඤ්ඤේ දිහාට ආරාධනාවක් යනවා. ඥානේ දිහාට ආරාධනාවක් කරනවා. හැබැයි මේ ඔක්කොම කරදර. මේ ආනාපාන කරනකොට කූඹියක් කරනවා. ආනපාන කරනකොට පසපැත රිදෙනවා. ආනපාන කරන දකුණු කකුලේ වේදනාවක් එනවා. ආනපාන කරනකොට හුලං වදිනවා. ඉතින් එතකොට අපි මේ ආනාපානිය අතහැරලා දැන් සතිය අතහැරලා ඒ අරමුණට පණින්නේ ඒ එන මනාබාමනාව දෙක අනුව තමයි. ඒ කලින් අතෝ කියන්න බෑ. නිසා විපස්සනා කරන එකට හද්ද නෑම කියලා ඕනේ නෑ. යට හද්ද එනවා. එන සද්දෙට අමනාපේ පහළ වෙනකොට එයා ඒක වාර්තා කරනවා. ආනපානෙ වැඩුවා. මට සාමාන්‍ය සතියක් ආවා. ඒතකොට කවුරු හරි කැස්සා. එහෙම නැත්නම් ඔන්න වැස්සා. එහෙම නැත්නම් ඔන්න මැසේ. ඉතින් ඒ කියන කියමනෙන් පේනවා මේ මනුස්සයා දුක් නොදකින් කතාවද මේ කියන්න දන්නේ නැත්නම් වැහපම් බුදු වැස්ස කාලා බුදියන්න කියලා වැස්සට ආදරෙන්ද කතා කරන්න කියලා ඒ කතා කරන භාෂාවෙන් ලියන ලීලාවෙන් අහන එක්කනට හොඳටම තේරෙනවා මෙයා කැත් කපන්න කැත්ත උඩ තියාගෙන මාළුවෙක් වගේද මේ කතා කරන්නේ එනතන් ආදරෙන්ද කතා කරන්න කියලා. ඒක කවදා හරි හිතන්න යෝගාවචරය විසින්ම අවබෝධ කරගන්න පුළුවන් උනායි කියලා කමඨාන් සුද්ධ කරන්නේ නැතුව අන්න අපි ඉන්ද්‍රිය භාවනා දිහාට සුදුසුකමක් ලබනවා. මේ කායානුපස්සනාව වඩන සතියෙම අරමුණට පරිබාහිරව මතුවෙන්නා වූ මොන දෙයක්ම දෙයක් මතු වුණා ඒ ස්පර්ශය හරහා මතුවෙන මනාපමනාප ඒ විදිහට අඳුර ගන්න පුළුවන් නම් අඳුනනටදී හුඟක්ම වැදගත් දෙයි මේක කමඨාන් වාර්තාවට දාන්න ඕනේ කියලා හිතනවනම් ඊටත් වැඩිය වැදගත් දෙය තමයි එහෙම ලියපු දේ කියවන එක නඩ තේරෙනවා එහෙනම් ගොඩ එහෙමනම් ගොඩ ඉතින් ඒක නිසා අපි ආනාපාන සතිය වඩනවා සතිය පිහිටියා ඉඳගෙන ඉන්න කය තේරෙනවා හුස්මේ හිත පවතිනවා ඒ යනකොට ඔන්න සද්දයක් ඇහෙනවා එතකොට මට මොකද වෙන්නේ මේ කරගෙන යන භාවනාවට ආවඩායි බෝන් කියලා දිනුවක්ද නැත්නම් භාවනාවට අරියාදුවක්ද සද්ද තිබුණත් මට යන්න පුළුවන් කියලා ලියන්න තරම් වාර්තා කරන්න පුළුවන් නම් එයාට අපි කියනවා සෙල්ලක්කාර හිතක් සහිත යෝනිසෝ මනසිකාරයේ සහිත විපස්සනා ඌරුවක් සහිත කෙනෙක් කියලා. බලන්නකෝ මම භාවනා කරන සද්දයක් ආවනේ ඔක්කොම කඩලා කියන්නේ නැද්ද කී විතරක් ඔය සද්ද දිගට එකට වෙඩිලා මරන්න නැත්තම් මට හොඳයි සාන්ත බැරිද තු ඔක්කොක් කරලා දෙන්න කියලා කියනවනම් ඉතින් දැනගන්න ඕනේ දැන් මේ කොහාටද යන්න හදන්නේ. ඒ ලොකු සාන්සෙත් ඉන්න කාලේ අපේ ළඟදී අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේ කිව්ල කිවලු මේ ගමේ ලවුඩ් ස්පීකර් දානවා ස්වාමීන් වහන්සේ ඒක නිසා භාවනා කරන්න බෑ නැත්තම් කරගෙන යනකොටම ඕම් අර සින්දුවක් දානවා මෙයා සින්දුවක් දානවා ඉතින් ලොක ලොකු සංකල්පයෙන් බලන්න මේ බුද්ධ ශාසනයේ ඒක පැනක සද්ද නිතුව භාවනා කරනවා තව පන්සලක ලවුඩ් ස්පීකර් දාගෙන සම්මාදම් කරනවා ඉතින් ඒකම බුදු ආමරං ගෝල දෙන්නේ අපි දෙන යන් අපි දෙන ගමට ගිහිල්ලා ඒ ලවුඩ් ස්පීකර් කියන එකට කතා කරලා කියමු අපි ඉල්ලීමක් කරනවා මේ භාවනා කරන අයට බාධා නොවන විදිහට සද්ද කරන්න කියලා කියලා මගට ආවලු. මගට ඇවිල්ලා කිව්වලු නම. දැන් හදිච්චි හරි ආශෙන්තරාවක් ගිහලා භාවනා කරනොත් මට දැන් උඩ යන්න වෙනවා. දැන් ඒක නතර කරන්න වෙනවා. පිස්සු කෙලි නැතුව කුටියට ගිහලා භාවනා කරන්න කිව්වා. පිස්සු කෙලි නැතුව කුටියට ගිහලා භාවනා කරනවා. එනින සද්දවලට ලොකු අහමුදුර කාට කියලා ලොකු අහමුදුර හැරමිටි අරගෙන ඔතෙන් ගිහලා හදලා දෙන්න බැරිත් නෑ. සමහරව හදත හැකි. අකුණක් ඇහුවොත් මේ අහසට එන ගහපන් දෙයියෝ බලාපන් කියලා වැඩක් තියෙනයි. ඒ හා සමාන අකුණක් ඇතුළට වදිනවා ඒකට. ආසෙන්තරාවක් ගියොත් බස් එක කිව්වොත් උන්ට කිව්වට අහන්නේ නැහැ නේ. ලවුඩ් ස්පීකරයක් නම් ඔය සමාල්ලාවට වොලියුම් එක පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. අන්න වගේ මේ භාවනා කරනකොට මතුවෙන දේ හරහා මේක ගෙනියන්න මේ කායානුපස්සනාවදී කරන දැනුම තියෙනවනම් එයා දකින්නේ කොහොමද? අපි සරල රේඛීය පතේක ගමන් කරනවා. හරියට අරමුණේ ඉරියව්වේ ඉන්නවා. ඉන්නකොට මොකක්ද වෙලා හැප්පෙනවා. මේ නිකන් ඉන්න අපේ ඇඟේ හැප්පෙනවා. හුලඟක් ඇවිල්ලා හැප්පෙනවා. මැස්සෙක් වහනවා. මදුරෙක් වහනවා. වැස්සක් එනවා. හැප්පෙනකොට ඒක පාට අපි ප්‍රතික්‍රියා කරනවා. ඒ එන හැප්පෙන දෙයට සමානව අපෙන් ප්‍රතික්‍රියාවක් එනවා. ප්‍රතික්‍රියාවක් එනකොට ගමන් පතේ වෙනස් වෙනවා. ඕක තමයි සර් අයිසෙක් නිව්ටන් උගන්වන්නේ අපට මේ භෞතික විද්‍යාවේ. අවකාශයේ සල්රිකිව ගමන් කරන දෙයකට යමක් ඇවිල්ලා වැදුනොත් සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් හට ගන්නවා. ඊට පස්සේ අපේ ගමන්පතේ වෙනස් වෙනවා. ඉතින් මේ ගමන්පතේ වෙනස් වීම හොඳට අයිසෙක් නිව්ටන් කිව්වා වගේ න්‍යායක් විදිහට අපිට ලියන්න පුළුවන් නම් මම ආනාපාන කරන ගියා සද්දයක් ආවා මට කේන්ති ගියා. ඒ නිසා මගේ හිත සද්දේ පිළිබඳ කතා කරන්න ගියා. ටික වෙලා ගියාට පස්සේ මට තේරෙනවා ඌව කරලා වැඩක් නැහැ කියලා අපි ආය ආනපනට ආවා. ඒකට මට සද්ද තියෙද්දි බාහනා කරන්න පුළුවන් වුණා කියලා. අර ඇක්ෂන් රියැක්ෂන් කියන එක නැත්තම් දෙයකට ප්‍රතික්‍රියා කරුවොත් ප්‍රතික්‍රියාවේදී හැප්පෙන දෙයට සමානව සහ ප්‍රතිවිරුද්ධ බලයක් අප ඇතින් ක්‍රියාත්මක කරනවා. ඒකට අපි ප්‍රතික්‍රියාව කියලා කියනවා. අන්නේ ප්‍රතික්‍රියා නොකිරීම නොකිරීම අපේ ඉන්දිය සංගරයට අයිති දෙයක්. හැම සද්දෙටම අපි ප්‍රතික්‍රියා කරන්නේ ඔය මේ වෙලාවෙත් ඔය මේ රෑයියෝ කෑ ගන්න. ඒ වෙනතම් බලඟැටියන්ගේ සද්දයක් තියෙනවා. ඊක ගානක් නැහැ. මොහොතයිනේ ජීවත් වෙන මනුස්සයට දබාස් දබාස් ගාලා මූදේ ඇවිල්ලා වදිනවා තේන ඒ උඩ ගානක්වත් නැහැ. කෝච්චි ස්ටේෂන් එකක් ළඟ ඉන්න මනුස්සය ගොළු උඩින් කෝච්චි යනවා. වගේ සද්දය එනවා. ගාලක්. දැන් අපි ගිහිල්ලා මුහුදයින පුදිය ගත්තොත් එහෙම අපිට කවදාකවත් භවනා කරන්න බෑ. මේ මුහුද නතර කරන්න බෑ. මුහුද රැලි වල කිසිම චාරයක් නැහෙනේ. කෝච්චි යනකොට ඇඟ උඩින් යනවා වගේනේ. ඉතින් ඒ නිසා අපි එතෙන්ට ගියාට පස්සේ කියනවා හරියන්නේ නැහැ. භාවනා හරියන්නේ නැහැ කියලා. නමුත් කවදා හරි භාවනා කරලා කෝච්චිය ගියාට සතිය කැඩෙන්නේ නැහැ කියලා අල්ලගත්තොත් එතන ඒ තියෙන විවෘත භාවයේදී අපි අර ඇති කරපු සතිය ලොකු විවිධාංගීකරණයකට ලක් කරනවා. ලක් කෙරුවට පස්සේ අපිට තේරෙනවා මොනවා හරි ඇඟට වැදිච්ච ගමන් ඔය කියන ඔපේකට වැටිච්ච ගමන් මනාපමනාප දෙක පහළ වෙනවා. මනාපමනාප දෙක අතරමැද දෙයක් පහළ වුණාට අපි කතා කරන්නේ නැහැ. සාමාන්‍ය දෙයක් ලැබුණාට අපි ගණන් ගන්න. අපිට කැපී පේන හොඳ නරක දෙක විතරයි අපි හොල්ලන්නේ. මැද දෙයකට අපි අභියෝග කරන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය කයේ සාමාන්‍ය වේදනාවක් තිබුණාට අපි ඒක චෝදනාවට ගන්නෑ. අපිට සාමාන්‍ය සද්දය වුණාම දැන් මේ ෆෑන්ස් වැඩ කරනවා. ඒක අපි බාධාවට ගන්නෑ. සාමාන්‍ය හිතවිල්ලක් ගන්න අර අධික බර හිතවිල්ලක් ලොකු සද්දයක් ලොකු වේදනාවක් આવුත් ගණන් ගන්න. ඒ මොකද එතන මනාපමනාව බොහොම ගොරෝසුයි. අන්නේ මනාපමනාව දෙක අල්ලන්න පටන් ගත්තා නම් ඒකට බුද්ධජානසෙ දෙන ලකුණු තුනක්. ඕලාරිකං, පරිසම්පන්න සංකල. ඒක බොහොම ගොරෝසුයි. මේ ඍජු පාර, කෙලින් පාරේ ඍජු පාරේ අනික නට මොකක් හරි හැප්පිච්ච ගමන් පතේ වෙනස් වෙනවා. ඒක බොහොම ගොරෝසු දෙයක්. එනිසා ලේසි අල්ලන්න. සංකතං. ඒ හැප්පුණ නැත්තම් ඕක වෙන්නේ නැහැ. එතනදම වෙන්නේ. පටිච්ච සම්පන්න හේතුඵල ධර්මයකට වෙන්නේ. ඔය හැප්පිලා තියෙන මේ මනුස්සය කෑ ගහලා නෙමෙයි උඹ පරණ කරපු අකුසල කර්මයකට. උඹට විතරයි ඔය කම්පීරි ගෑවෙන අනික් මනුස්සයට නෑ. අන්න ඕක දැක්කනම් එයාට චක්කායතනෙට මේක දාලා බලන්න පුළුවන්. සක්මන් කරනකොට අපි කියනවා බම්බයක් විතර ඉස්සරහින් බලාන යන්න. වෙලිතලාව බලාන යනකොට අපේ හිත දන්නේම නැතුව මුඛාක් හරි දෙයකට ඇදලා යනවා. ඇහැට යනවා. එහෙම නැත්නම් කයේ තිබුණ හිත, කාය ප්‍රසාදයේ තිබුණ හිත, කාය ප්‍රසාදේ පඨවි ධාතුව හැප්පෙන හිත චක්කු ප්‍රසාදේ වර්ණ රූපයකට වර්ණ ආයතනයක එක සම්බන්ධ වෙනවා. කියන්නෙත් නෑ පැදුරටත් නොකිය සම්බන්ධ වෙනකොටම අපිට දැනගන්න පුළුවන් වුණොත් මේ පයේ දැනෙන දැනීමට වඩා රසාස්වාදයක් තියෙනවා ඇහි පේන පෙනුමේ ඒකයි මේ හිත පැදුරටත් නොකිය අර අධික රසාස්වාද දිකට ඇදිලා ගියේ කියන එක ඕලාරිකව දැක්කනම් මා විශාල ධර්මස්කන්ධයක් තියෙනවා මේ මම සිල් අරගෙන මේ සක්මනාතු ගාගෙන අනේ මට එහා කොන්ට යනකම් යන්න ලැබේවා කියලා යන හිත පැදුරට නුකිය ඒ වෙලාව ආපු කුරුල්ලට ඇදිලා යන්නේ කොහමද? ඒ වෙලාවට ආපු සමනලට ඇදිලා යන්නේ කොහමද? එතන තියෙන මලක් දකින්නේ කොහමද? එතන තියෙන අසුචි බෙට්ටක් දකින්නේ කොහමද? එතකොට මේ හිත කියන්නේ මම ගත්ත සිල් ගැන සලකලා මේ මම කරන ප්‍රයත්නෙට සලකලා මගෙන් අවසර අරගෙනද කොහොමද මේ හිත වඩා මනාපමනාප දෙයට අදින්නේ අර මධ්‍යස්ත পায় හැපෙන දතිය තියෙන. එතකොට මේ වැරද්දට මම වෙරතිකාරයද? එහෙම නැත්නම් මගේ උප්පත්ති දෝෂයක්ද? එහෙම නැත්නම් මේ කවදාකවත් අල්ලන්න බැරි කුමන්ත්‍රණයක්. දැන් අපි ඉපදුනේ අපි ඉපදෙන කාලේ ඉස්සලා හිටපු අපේ අම්මලා අප්පච්චිලා හිටියෝක අල්ලන්න බෑ වැඩක් නෑ භාවනා කරලා වැඩක් නෑ කියලා. අපිත් පටන් ගන්නකොට හිතුවේ ඉතින් සක්මන් කරගෙන ඉඳලා හිත පිට යනවා ඉතින් මොකද කරන්නේ කරන්න බෑනේ. කරන්න බෑ සක්මන් කරන්නේ නැතුව නිකන් ඉනවා ඒ වෙනුවට. මොකද දැන් ඉන්නවා ඊට වැඩිය හොඳ සෙල්ලක්කාර කොල්ලෝ කෙල්ලෝ. උන් සක්මන් කරන ගමන් කියනවා මගේ පයේ හිත තියන්න හිත අදිෂ්ඨාන කරන ගියාට පියවර 3 4 යනකොට හිත පනිනවා ඇහැට. පටවි ධාතුවත් එක්ක ගැටි ගැටි තිබුණ හිත රූපායතනයට යනවා. චක්කායතනට යනවා. එතකොට මේ කෝච්චි පාර මාරු වෙන්න වගේ ට්‍රක් එක මේ මාරුව අල්ලන්න බැරි නෑ. හැබැයි පශ්චාත්තාපුනොත් පරාදයි. පශ්චාත්තාප නොවි මම ගිය ගමන පැත්තකදී මේ බොලේ එක පාට හිත පිට ගියා කියලා පිට කෙනෙක් එකක් වගේ බලන්න පුළුවන් මගේ හිත පයේ උපේ තිබුණ හිත ඇහි උපේට ගියා. පඩවි ධාතුවේ තිබුණ හැප්පිච්ච දේ කාය ප්‍රසාදේ දැන් රූප ආයතනත් එක්ක හැප්පෙන කර මෙන්න මේක දැකලා පශ්චාත්තාප නොවී ඉන්න පුළුවන් නම් ඒකටයි සිල් ගන්න කියන්නේ. ඒකටයි ශ්‍රද්ධාව ඇතුව ඵලයන් කියන්නේ. ඒකටයි මේක සතියෙන් බලපං කියලා කියන්නේ. සමාධියෙන් බැලුවොත් නම් කනගාටු හිතෙනවා. මොකද සමාධිය කැඩෙනවා. ඔය සතිය කැඩෙන්න ඕනේ නෑ. මගේ හිත පැන්නා. ඉතින් මේකයට තියෙන ධර්මස්කන්ධය තමයි පීයේ රූපේ දකින්නත් ඉස්සරලා අපේ හිත වඩා රුචි මද්දේට ඇදලා යන ගතිය බල්ල අසුචියට අදින්න වගේ අපේ හිතේ තියෙන ගතිය. ඒක මේ manussකමේ තියෙන ගතියක්. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ පස්ස පංචමක ධර්මවල ස්පර්ශය වෙන්නේ ඉස්සරළම වේදනා සංඥා චේතනා පහළ වෙලා ඉවරයි. රූපත් බලන්න පුළුවන් සද්දත් අහන්න පුළුවන් ස්පර්ශයේ සක්මන් කරන්නත් පුළුවන් සියල්ලම තියෙනකොට ඊ ගාව චිත්තක්ෂණේදී මම මොකද්ද කරන්නේ කියන එක ඒක කර්මානුරූපව අපේ හිත හැදිලා ඉවරයි. ඒක වේදනා සංඥා චේතනා කියන තුන ස්පර්ශ කරන්න ඉස්සරළම හිත ඇදලා යනවා. තව පැත්තකින් කියන අටුවාවේ එහෙම නැත්නම් අපේ අභිධර්ම වල පස වේදනා සංඥා චේතනා මනස්කාර වෙන්නේ ස්පර්ශ කරාට පස්සේයි වේදනා සංඥා චේතනා පහළ වෙන්නේ කියලා. සාරිපුත්‍ර සාංශේ සම්මාදිට්ඨි සූත්‍රයේ කියනවා නාම ධර්ම වල වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඉතින් කටුකුරු දිසාන කියනවා සාරිපුත්‍ර සාදේ පස්ස පස්සට දාලා තියෙන එක. අපි ස්පර්ශ කරන්න ඉස්සලා අපේ ආරයට අපේ මනාපමනාප හැටියට හිත ගිහිල්ලා ඉවරයි. මේක අපිට අල්ලන්න බෑ. මේක බුදු කෙනෙකුට විතරක් අල්ලන්න පුළුවන්. බුදුබණ අහපු කෙනාට හිතා ගන්න පුළුවන්. ගොඩාක් දේවල් දුන්නාම අපේ හිත එකක් තෝරනවා. ඒ තෝරන්නේ මොකෙන්ද? අපේ වේදනා සංඥා චේතනා අනුව. ඒක ජම්ම ගතියක්. අපි කැම මේසයකට ගියයි කියන්නේ. දෙන්නේ කවදාකවත් එක විදිහට පිඟන් දෙක බෙදා ගන්න නැහැ. එක එක නම් බෙදා ගන්න තමන්ගේ රුචිය අනුව. එකම කෙනෙක් දිහා දවස් 4 5ක් බලන්න ආරයක් තියෙනවා. බොන මිනිසයා නම් ගිය ගමන් බෝතලෙට තමයි අත තියන්නේ. අවිහිංසාවාදියා නම් මස්තියා සෝයා මස්තියාවත් බලන්නේ ඒ ඒක සාරි කැතයි ඒව කරන්න හොඳ නැහැ කියලා සෝයා මස්තියාවත් බලන්නේ ඒව සතුන් මැරීමට අනිවාර්යෙන් උදව් කරනවා කියලා <clears throat> කිකිලි බිත්තරය තියා මුකුණු ඇන්නොල කොකුපණු විතර තිබ්බත් අයින් කරන්න කියන. අමාරුයි අප්පා. ඔය මුකුණු ඇන්න තම්බනකොට කොකුපණු විතර කෝටි ගණන් තැම්බෙන. ඉතින් ඒ මනුස්සයා කිව්වොත් එමන්ට සුද්ධ ආහාර වේලක් වනේ මම ভেජිටේරියන් නැත්තම් දැන් තියෙන වීගන් කියලා එකක්. ඉතින් ඊට කියන්න තියෙන්නේ මොකක් අමාරුයි හොයන්න. හොයන්න අමාරුයි. ඉතින් පේන කිකිලි බිත්තරේ නොකා හිටපන්. වටු බිත්තරේ නොකා හිටපන්. පුංචි පුංචි බිත්තර අයින් කරන්න ගියොත් මොකක්වත් ගන්න හම්බෙන්නේ. ඉතින් ඒක නිසා මේ කන කෙනා බෙදා ගන්න හැටිය පිළිබඳව එයා බෙදා ගන්න දේ මොලේ ජීවිලා තියෙනවා. ඒකට ස්ක්‍රිප්ට් කියලා කියනවා. මානසික විද්‍යාව හදාරන අය අපිට කවුරු හරි හේතු ගන්නලා තියුණා මස් මාළු කවදාකවත් කන්න එපයි කියලා. අපි මේ සිදියා බලනකොටම මේ මට මස් මාළු වලින් තොරව මොනවද ගන්න පුළුවන් කියන එක තමයි යාට පේන්නේ. කෑම මේසේ පේන්නේ නැහැ. ඒ වගේම කවුරු හරි මස් මාළු බෙදා ගන්නවා දැක්කොත් මේකයි කාන්තිම අපාය යනවා බලන්න මෙච්චර තියෙදි මු තාමත් මස් මාළු කනවා කියලා අර මස් මාළු බෙදා ගන්න මනසත් එක්ක තරහ එනවා ඉතින් ඒකේ මනසේ ගෝල්ලු එළිය විලා තියෙන්නේ ඉතින් ඒක එයාට මේසෙ දිහා බලන්න බෑ එයා බලන්නේ අර කන්නාඩි දෙක හරහා තමයි ඉතින් ඒ නිසා මේ මනස කල්ැතුවම පැනලා මේ ගන්න විනිශ්චය ස්පර්ශ වෙන්න ඉස්සලා වෙන වේදනා සංඥා චේතනා කියන මේ කාරණා තුනට පශ්චාත්තාප වෙන මනුස්සයට මුළු ජීවිතේම පශ්චාත්තාපය. එයාට හිතා ගන්න බෑ මම නොකරයිද කියලා. මොන හරි දැක්කොත් මම නොකරයි. කැමීසක් දැක්කොත් මම නොකරයි. හොරෙක් දැක්කොත් මම නොකරයි. මට තෑග්ගක් දුනොත් මම නොකරයි. මොනවත් හිතා ගන්න බෑ. ඒකත් භාවනා කරලා යාට තේරෙන්නේ මගේ හිත මටක් කලින් පැනලා ඒ දේවල් අල්ල බදාන. ඒකට මං වග කියන්න ඕනේද මං වැරදිකාරයද එහෙම නැත්නම් මේක බලන එකද සතිය වැඩි කියලා ගත්තොත් සදාචාරවාදියා හිතනෝ නෑ නෑ ඒකට මම වැරදිකාරයයි කියලා. ඉතින් ඒක නිසා අර තමන් චේතනාපූර්වක නොවි ඉබේ සිද්ධ වෙන දේවල් වලටත් පශ්චාත්තාප වෙනවා. ඉතින් ඒකයි අපි ඔය බුද්ධ ජයන්තියේ ඉස්සලා හිටපු પરම්පරාව ලංකාවේ එක එක්කත් භාවනා කරේ නෑ. කරන්න බෑ කියලා වැත්තකටම දැම්මා. ඔය කිව්වට කරන්න බෑ අප්පා. මේ භාවනා කරනකොට ඕන නැති දේවල් වෙනවා. සක්මන් කරනකොට රූප පේනවා. ඉඳගෙන ඉන්නකොට සද්ද ඇහෙනවා. ඌවා කියලා නිකන් ඉනවා. මොකද මේ රූප වෙනවා සද්ද ඇහුණාත් මගේ හිත මනාබමනා පහල කරනවද? මට පුළුවන් ද මනාබමනා පල්ලන්න? අන්න ඒක මට කමටහන් වාර්තාවට දාන්න පුළුවන්ද? දැම්මට පස්සේ ඒක කියවන මොල්ලිගොඩ කියවත් කමන්නේ කවුරු කියවත් කමන්නේ තේරෙනවද? දෙමලේ තේරෙනවද? එහෙනම් භාවනාවෙන් ගොඩ. හැප්පෙන හැප්පෙන දේ මතුවෙන මනාපමන අප දන්නවනම් ගෝලාරිකම් පරිසම්පන්න සංකතම් කියලා ඒක කියන්න ඕනේ මං. ඒකයි වැදගත් දේ. රූපේ නෙවෙයි වැදගත් දේ රූපේ දැකීම නිසා පහළ වෙච්ච මනාපමනාප. ඒ සද්ද නෙවෙයි වැදගත් දේ. ඒ සද්ද නිසා මට පහළ වෙච්ච මනාපමනාප කියලා. ඒ සද්දේට අපි වක් කරන දේ, ආරූඪ කරන දේ ලියන්න පුළුවන් නම් ඒක තමයි පෘථජ්ජනය පටන් ගන්න තැන. දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙහෙම දකින දකින අහන අහන හැම දෙයකම මගේ හිත ආරේ වෙනස් කරන හැටි, ගමන් පතේ වෙනස් කරන හැටි, වර්ණාවලිය වෙනස් කරන හැටි දැක බැලුවොත් මේ තරම් චපල හිතක් මුළු ලෝකෙම නැහැ. හැම එකහාගෙමත් එකයි, හැම එකීගෙනත් එකයි. නමුත් මේක දකින්න පුළුවන්. බුදුහාමුදුරන් දකින්න පුළුවන්. එයින් මේ පිට කාටවත් දකින්න බෑ. හැබැයි Tamanට දකින්න පුළුවන්. මේ දැක්මට විපස්සනා කියන. මේක විසම පස්සනාවක්. මේක දැක්කට පස්සෙත් මදි. ඒකම නැවත නැවත බලන්න ඕනේ මේ රතු පාට දකින්නකොට මීහරකන්ට කේන්ති යනවා. ඒ වගේ මටත් තියෙනවාද ඔන්න UMP කාර්යයට නිල් පාට දකින්නට හද වෙනවා. ශ්‍රී ලංකා කාර්යයට කොළ පාට දකින්නට හද වෙනවා. කොඩියක් තිබ්බොත් ඒක පුච්චන්න ඕන. දැන් හොඳ වෙලාවට දෙන්න මේ වෙලාව ඔක්කොම දැන් කලවම් වෙලා තියෙන. එතකොට අර පරණ කතා මම මේ කියන්නේ. අන්න ඒ වගේ මේ දකින දකින තද වෙන ගතිය දැක්කට පස්සේ ඒ දේ මගේ ඔළුවට දාලා තියෙන්නේ මං හැදිච්ච පරිසෙ හිටු පිස්සෙප්පි හට්ටේ. මොකද UNP නෝන ශ්‍රී ලංකාව මරපන්. ශ්‍රී ලංකාව වෙනවා UNP මරපන්. ආන්නේක ක්‍රියාත්මක වෙන හැටි බලනකොට අපි මේ කාගේ දෝ න්‍යායපත්‍රයට වැඩ කරන පොට්ට මීහරක් නාස්ලනු අරගෙන යනවා කියන ගමනක් නෙතියෙන්නේ. ඒ වෙන්නේ පුංචි දෙයකින්. දකින දකින දේ මනා පමනා පෙරගෙන කොහෙන් පටන් ගන්නවද දන්නේ ඉවර වෙන්නේ නම් කවදාකවත් හිතපු තැන නෙවෙයි. සීක පුද්ගලෙක් ළඟට යනකොට ඒ කෙනාට ඒ බලහල වෙන මනාපමනාප ඕලාරිකම් පරිසම්පන්න සංකතන් කියන එකට අට්ඨියති හරා ඇති ජගුච්ඡති කියලා කියනවා. ඒ වීම ගැන එයා ඒක ඒක රඳන්නේ මට ඉත්‍රි අවධ්‍ය අධ්‍යක්ෂය දකින්නට මට මනාපයක් පහළ වුණා නෑ. මම ඒකේ රඳන්නේ ඒකේ ඨීයති කිවනම් හිටිනෝ අට්ඨියති. හරා ඇති මම දන්නවා ඉත්‍රියාව තුල ඒක නෑ. මමයි මේ දාන්නේ. මේ ඉත්‍රි අවධ්‍ය තව ඉත්‍රියක් දැක්කනම් එයාට එම රාගෙන්නේ හරා ඇති ජගුච්ඡති කියලා හිතෙනවා. තාමත් මගේ හිතට අහවල් අහවල් දී දකින්නට මනාපමනාප පහළ වෙනවනේ කියලා ඒකට අනිච්ඡා සංඥා කියලා එකක් දාලා තියෙනවා. ඉච්ඡා කරන්නේ පහළ වෙන එක පහළ වෙනවා මම මේක අගය කරන්නේ නැහැ. ඒක තමයි මගේ ඉන්දිය සංවරය. අනේ අවාසනාවට ලංකාවේ ඔය අනිච්ඡා කියන වචනේ අනිච්ච පදයක් එක්ක පටලවාගෙන. අනිච්ච සංඥා කියලා දාලා මේ දවස්වල විශාල ගෝසාවක් යනවා. අනිච්ඡා කියලා කියන්නේ ඉච්ඡාවක් නැහැ කැමැත්තක් නැහැ. අනිච්ච කියලා කියන්නේ නිට්ටය නෑ කියන එක. මෙතන තියෙන්නේ නිට්ටය නැති කතාවක් නෙවෙයි. ඉච්ඡාවක් නෑ මගේ හිතේ මන අපේ පහළ වුණා. මම ඒක අනුමත කරන්නේ නෑ. මම ඒක ගැන ආඩම්බරයට ගන්නෑ. මම ඒක අහලනවා. මට අමනාපයක් පහළ වුණා. පහළ වුණ බව හැබෑව. හැබැයි මම මේක අනුමත කරන්නේ නෑ. මම මේක අහලනවා. මම මේක ආඩම්බරයට ගන්නෑ කියලා මේ ඇතිවෙච්ච මනාපමනාප දෙක පිළිබඳව ඉච්ඡාවක් නොකිරීම පෞරුෂත්වය කියන්නේ ඕක තමයි මිනිස්සේ. ඇති නොවෙන එක නෙවෙයි ප්‍රශ්නේ. ඇති වුණාට පස්සේ ඒකට ඉනිමම් බඳින්නත් එපා, ආවඩායි බොන් කියන්නත් එපා, ගැටෙන්නත් එපා. ඇති වුණා. නමුත් මම ඒක අනුමත කරන්නේ මං ඒක හලනවා. මට ඒක ආඩම්බරයක් ඉන්නේ කියලා. මෙන්න මේ දේ පටන් ගත්තා නම් ඒකට අපිට කියන්න පුළුවන් ගැඹුරින් ඉන්දිය සංවරේ තියෙනවා. පහළ වෙන එක නැතර කරන්න සරුවචන් ආචරවත් බෑ. පහළ වුණාට පස්සේ ඒක කෙරෙහි ක්‍රියාත්මක කරන ආකාරය තමයි ශේක පුද්ගලයා කරන්නේ මනාප වෙන්නෙත් නැහැ අමනාප වෙන්නෙත් නැහැ අමනාපේ දැක්කත් මනාපේ දැක්කත් ඒක මම කියන්නේ මගේ කියන්නෙත් නැහැ මගේ ආත්මය කරන්නේ නැත්නම් ඒක දකින්නකොට එහෙම වෙන එක මේ ඉඳුරංගේ තියෙන නැහැදිච්චකම් ඇහි තියෙන නැහැදිච්චකම් ඌ ඕන දෙයක් කරගත්තාවයි මම මේකට අස්සම් කරන්නේ මම මේ යෝජනාව විස්තර කරන්නේ කියලා කොයි වෙලාවක හරි මනාපයක් පහළ වෙනකොටම රූපයක් දැකලා අමනාපයක් පහළ වෙනකොටම මට මේ රූපේ මනාපයම නාපේ පහළ වුණා. හැබැයි මම ඒකට ලැජ්ජ වෙන්නෙත් නැහැ. ඒක මගේ කියාගන්නෙත් නැහැ කිව්වනම් එයා සෑහෙන දුරට ආරක්ෂාකාරීව මාර්ගස්ත පුද්ගලෙක් කියලා කියනවා. සැක නැතුව කියන්න පුළුවන් මාර්ගස්ත පුද්ගලෙක් කියලා. එයා සෝවාන් මාර්ගස්තද, සකදාගාමි මාර්ගස්තද, අනාගාමි මාර්ගස්තද කියන්න බෑ. මගේ හිතේ යමක් දකින්නකොටම එතනම පහළ වෙන්නා වූ මනාපමනාපේ දැකලා ඒක අනුමත නොකරන ඒක යෝජනා ඉෂ්ටිර නොකරන ඒක මම මාගේ මගේ ආත්මය කියාගන්නේ නැති ආරයක් ස්වභාවයක් ලක්ෂ කෝටි වාරයක් භවනා කරලා කරලා කරලා අපේ හිතේ දාගෙන තියෙනවනම් මේ ජීවිතයේ බුද්ධ ශාසනය අපිට අස්සසිල්ලක් ලැබිලා තියෙනවා. ලද්දස්සාසෝ ලද්දපතිට්ඨෝ බුද්ධ ශාසනය කියලා ප්‍රතිෂ්ඨාවක් ලැබිලා තියෙනවා. මේකට කියනවා ධම්මට්ඨිති ඥානය කියලා. බුදුරජාණන්සේ දේශනා කරන බුබ්බේව කෝසුසීම ධම්මට්ඨිති ඥාන ඥාන පච්චානිබ්බාන. ඔබට තේරෙනවා මගේ හිත එක එක දේවල් දකින දකින වෙලාවේ පාට වෙනස් වෙන හැටි ඔක අයිතිවාසිකම කියන්න එපා. ඔක මේ ඉපදුනාට පස්සේ ඔබ ඔළුවට දාපු කක්කාවක්. தත්වගත කිරීමක්. ඉපදෙන වෙලාවේදී ඌව මොකක්වත් නැහැ. දැන් අපි අවුරුදු 6ක් විතර යනකම් අපිට මොනවා දැක්කත් ඒ නංම නම් දන්නෙත් නැහැ මේ කක්කද කියලා දන්නෙත් නැහැ රත්තරන්ද කියලා දන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ කියලා දන්නෙත් නැහැ දේවදත්තද කියලා දන්නෙත් නැහැ. ඊමණසට මනාපමනා පහළ වෙන්නේ නැහැ නේ මේ පොඩි එකාට. අවුරුදු 6න් පස්සේ තමයි කක්කාව එන්න පටන් ගන්නේ. අපි කියන්නේ 6 4 තේරෙනයි කියලා. ඊට පස්සේ හොදන්න දෙයක් නැහැ කක්කම තමයි. හැම මිනිහටම ඊට පස්සේ දකින්නේ අඳුරන. අඳුරනොත් එක්ක මනාපමනා පහළ වෙනවා. මනාපමනා පහළ වෙනත් එක්කම කෙලෙස්. කිලෝරක් නැහැ. ඉතින් මනාපමනා පහළ වෙනකොටම දැක ගැනීම ඉන්දිය සංවරය නැත්නම් බයලජ්ජා දෙක ඉක්මවලා ගිය ඉන්දිය සංවරයට වැටෙනවා. මේක තියෙන කෙනාට විතරයි සීලයක් අදිෂ්ඨාන කරන්න පුළුවන්. ඒ නිසා ওই සිල් ගත්ත පමණින් අබරන් සිල් ගත්තා වගේ ඔක්කොට මේක රකින්න බෑ. ඒකට විශාල පිනක් තියෙනවා. ඒ පින කියලා කියන්නේ ගෙනාපු uppatti කුසලයේ කියලා එකක් තියෙන අපි කියන්නේ මේ දහවි කියලා. ඒක මේ විදිහට භාවනාවෙන් වඩා වර්ධනය කරන්න ඕනේ. දකින දකින වෙලාවේ අහන අහන වෙලාවේ මේ පහළ වෙන හිතේ දිබි මේ චපලකම විස්පිරලිය එහෙම නැත්නම් මේ මනාපමනා පහළ වෙන එක දැක්කනම් තේරෙන පටන් ගන්නවා දලන රූපේ නෙවෙයි තියෙන්නේ උඹේ හිතේ චපලකම. උඹේ හිතේ ෂටකම. උඹේ හිතේ මායාවිකම. උඹේ හිතේ කෙලෙස්. ඒ නිසා රූප වලට දියන්දන්න යන්න එපා. උඹ ඉන්ද්‍රිය සංවරය කරගන්න. ඉන්ද්‍රිය සංවරය කරලි වෙලාන්නේ අට්ටි යති හරායති ජිගුච්ඡති කියලා ස්වභාවයෙන්ම තමයි තේරෙනවනම් මේක මම මගේ කියාගන්නේ අතහරිනවා. අතහරනවා. අතහරිනවා. ජිගුච්ඡාවක් පහළ වෙනවා. චි මට තාමත් මේ උච්චර කරද්දිත් එනවනේ කියලා පහළ වෙනවා නම් එයා ඉස්සරහට යනවා මේ ශීක භාවයේ ඉක්මවලා අශීක භාවයට එතකොට රහතන් වහන්සේට විකූර්ණයක් ලැබෙනවා රහතන් වහන්සේට ලැබෙනවා සුවිශේෂී හරඹ කර්මයක් කඩු ශිල්පේ වගේ ඕනෙම අසුබයක් දිහා බලලා සුබේ හිතට ගන්න පුළුවන්. ඕනෙම සුබයක් දිහා බලලා ඒකේ අසුබේ හිතට ගන්න පුළුවන්. ඕනෙම සුබ දෙයක් බලලා සුභ අසුබ දෙක හිතට ගන්න පුළුවන්. ඕනෙම අසුබයක් බලලා සුභ අසුබ දෙක හිතර ගන්න පුළුවන්. එයා මොනවා පෙන්වන්න ආවත් රහතන් වහන්සේ බලන්නේ හිත අරසා වෙන තාලය. ඒකට කියනවා අරහත් විකූර්වණේ කියලා. එතෙන් කාට පස්සේ පේනවා කුමන නැටුම් කෙලි කවට සිනාද කවුරු ඉඟිබිඟි දාගෙන ආවත් කවුරු 18 තන්නේ නටාගෙන ගියත් රහතන් වහන්සේ දකින්නේ රහතන් වහන්සේට දකින්න ඕන එක විතරයි. ඒකෙලාගේ මේ තාත්‍තික රංගපෑම තා රූපලාවන්‍ය නිකම්ම නිකම් බොඳ වෙලා යනවා. ඉතින් නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාතේ වඩනකොට නලගණක් බීලා සංගීත වයමින් නටනවා. බොහෝම ලස්සනට නටනවා. ඉතින් මිනිස්සු මේ රසාවට යන්නේ නැතුව දැන් මේක දිහා කටත් අරගෙන බලහන් ඉන්නවා. ඉතින් නාගසමාල හමුදුරන්ට බලන්න වටින දෙයක් නෙවෙයි මේක. විසභාග දර්ශනයක්. නමුත් ඒ ශාන්සිය දකින්නකොටම දකින්නේ මේ පරට්ටි නිසා කී දාහක් අපාය යනවාද කියලා. මේ පාරායින අටවලා තියෙන මේ උගුල නිසා රස්සාවල් යන මිනිස්සු නොකර ඉන්නවා කියලා දකින්නකොටම ඒ අසුබ දර්ශනේ සමා වෙන්න විෂම දර්ශනේ ඒ ඇවිදිද්දි රහත් වෙනවා. ඇවිදිද්දි රහත් වෙනවා. කී දෙනෙක් අපායට යන්නේ නැද්ද? එක නමක් නිවන් දකින්න. ඒකට මොකද ඒක ඒ දකින්න ඉස්සර වෙලා ගොඩාක් පුහුණු කරලා තියෙනවා. ගොඩක් පුහුණු කරලා තියෙන නිසා අර පූර්ව නිමිත්ත පහළ වෙනවා. මේ අඟර දඟර පාගන මේ නටන නැටිල්ලෙන් මේ මිනිස්සු අර රූ රැසේ ඇඳිනාලෙසේ දත්තෙල දිදී විදුලිය පබා මං කෙසේ පවසං එසේ ඒ සුරලඳුන් දුන් රංග සුබා දැන් ඔයගොල්ලෝ ගෙදර ගියාම අර රූප පෙට්ටිය තියෙනවනේ ඒකේ පෙන්නනනේ ගෑනු රෙද්ද උස්සලාම විලි ලැජ්ජ නැතුව ගෙදර ඔක්කොම බලාන ඉන්නානේ ඒකල කියනෝනේ බලන්න මේ හරි සෞත්තු අධ්‍යක්ෂකවරේ කැත කෑලි පෙන්නනවායි කියලා ඉතින් ওই පෙට්ටිය ගෙනාවේ මොකටේ අනිත් එකේ ස්විච් එකක් තියෙනවා නෝන්න ඕෆ් කරන්න. උඹෙත් තියෙනවනේ ස්විච් එක කට්ටියති හරායති ජිගුච්චති කියලා ඒකත් ඕෆ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක බලලා මේ දැකීම හරාමට දැම්මන අපි පහල වුණා. දැකීම හරාමට අමනාපේ පහල වුණා කියලා දැනගන්නවට රූපවාහිනිකාරයෝ කැමති වෙයිද? ටෙලිවිෂන් විකුණන අය කැමති වෙයිද? ඒගොල්ලෝ දෙන්නේ පෙත්ත කපලා කපරාරුව ගහලා දෙන්නේ දැකපු ගමන් කටත් ඇල්ලලා සෙවලත් දැක්කරෙන්න ලස්සනට හදලා පෙන්නන. මෙන්න තාක්ෂණේ. මෙන්න යටිදලු පහසුකම්. මෙන්න අද යමක් කමක් ඇති කෙනා කරන දේ. ඒ කොච්චර සෙල්ලම් පෙන්නුවත් නාගසමාල හඳුරන්න මුන්ද දකින්නේ මේ දැකීම නිසා කී දහහක් අපාය යනවාද කියලා. ඒ නිසා මේ දර්ශනය එන්නේ ඉස්සල්ලාම මේ මතුවෙන මනාපමනාප දෙක ඕලාරිකම් පටිච්චසමුප්පන්න සංකතයි. බොහෝම ප්‍රසිද්ධයි. එතනමයි පහළ වෙන්නේ. ඊට කලින් කියන්නත් බෑ. මේක හේතුඵල ධර්මයක් තියෙනවා. ඊට පස්සේ මේ දැකීම අනුමත නොකරන ගතියක් එනවා. මේ දැකීම ආඩම්බරණ වෙන ගතිය. තාම එනවා. අන්නේ ආඩම්බර නොවන වෙලාවේ සතිචරණයක් තියෙනවා. ඉතාමත්ම තීක්ෂණ සතිචරණයක් තියෙනවා. ඒක මේ ඇස් දෙක වහගෙන වඩන ලද සතිය. යන්තම් හුලං වදිනකොට සද්ද ඇහෙනකොට වඩා ගන්නා ලද සතිය අර වගේ තීක්ෂණව Tamange හිතටම කැවුත්තටම ඊතල විදපු වසවිද වසවිස දාපු ඊතලයක් විද්දා වගේ වදිනකොටම තේරුම් ගන්නවා දැන් ඔන්න මන අපේ දැන් අමන අපේ මගේ සතිය කැඩෙන්නේ ඒ සති චරණේ එතෙන්ට යනකොට සතිය උච්චතර විදියට ඇවිල්ලා කොඩියක් නිකන් හුළඟේ පටපට පටපට ගාලා ලෙලදෙන්නාසේ තේරෙන පටන් අර ගන්න ඔය කවුරු මොන නාඩක දහංගට දැම්මත් පෙන්නන්න කොයි විදිහට පෙන්නුවත් බලන්නා සීබුද්ධියෙන් බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට බුදුබණක් අහලා සතිය වඩලා පුංචි පුංචි තැන්වල සතිය දියුණු කරලා අර වගේ උග්‍ර රාගයක් උග්‍ර ද්වේෂයක් එනකොට එතන සතිචරණේ පවත්වන්න පුළුවන් වෙයි කියලා ආධුනික යෝගාවචරයට හිතන්නවත් බෑ. ඒ නිසා ආධුනික යෝගාවචරයට ඇහි ඉන්දිය සංගොඩයක් අපි කතා කරන්න යන්නේ ඇස් දෙක වහගනින් කියන. හරියට අර බුදුසසුනාංශ ළඟට ආව පරිබ්‍රාජකයාගේ ගුරුන්නාන්ත කියපිට කියන රූප දැක්කොත් පහුව දෙනවනේ ඇස් දෙක වහගනින් කියන. මේක බොහොම බය අඩු ක්‍රමයක්. ඒක බොහොම ආරම්භක බොළඳ ක්‍රමයක්. ඉස්සරහට යනකොට සක්මන් කරනකොට ඇත්ත එක අරගෙන ඵලයන් ඒත් පියවර ගන්න බලපන්. gedara dore වැඩ කරනකොට ඇත්ත එක අරගෙන හිටියට කැමපින් ගන්න දකින්නකොටම මනාපමනා පහළ වෙනවා. එතෙන් කවුරු හරි දඟලනවා දකින්නකොටම මනාපමනා පහළ වෙනවා. සක්මන් කරගෙන ඉන්නකොට රිලව් ඇවිල්ලා කුසල විසලු කරනකොට මනාපමනා පහළ වෙනවා. අන්නේ පහළ වෙන පහළ වෙන මනාපමනා අපි දකින්න පටන් අරගත්තා නම් ඕකෙදින් gedara හිටියත් එකයි, නිසනවනේ හිටියත් එකයි, භාවනා කරුවොත් එකයි නැත්ත් එකයි. ඒක අල්ලගත්තට පස්සේ මනාපමනා දෙක අල්ලගත්තට පස්සේ කොඩි ගහයට භාවනා කරත්, කෙන්දගම්පොලේ භාවනා කරත්, මාළුමාගට් එකට ගියත්, බුද්ධ ගයාවට ගියත් එකයි. බුදුසසුනේ දේශනා කරනවා ඒ නිසා ගන්ධ කිලියට ගියත්, වැසි කිලියට ගියත් දෙකේදීම සතුටුමත් වෙන්න. ගන්ධකිටි කියලා මල පූජා කරන වෙලාවේ මම ගන්ධ වැසිකිළියට කියලා මල පහ කරන වෙලාවේ වෙන දේ වෙන දේ මේ මනාපමනාප දෙක පොල්පිට පා ගන්නා වගේ නලියෙන් නලියවිල දිහා බලන්න පටන් අරගත්තාම ඒ එන ඉන්දිය සංවරය හරහා එයාට පුළුවන් වෙනවා කවුරු මොන ඉඟිබිකි පාගෙන ආවත් Tamange චිත්ත ප්‍රවෘත්ති පිරිසුදු කරගන්න නැත්නම් පිරිසුදු භාවය පවත්වාගෙන යාමට හැකියාව දිහා දකිනකොට එයා ලෝකය පාලනය කරන්නෙක් බවට පත් වෙනවා. සක්විති රජ කෙනෙකුට වඩා කවුරු මොන જાති කෙරුවත් Tamange හිත බේර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක මාළුන්ගේ පුත්තු සූත්‍රයේදී ඒ මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේ බුදුජානක වහන්සේට සඳහන් කරනවා මේ නාකි හාමුදුරු කෙනෙක් මාළුන්ගේ පුත්තු කියන්නේ. ඒ සඳහන් කරනවා දකින්නකොට පේනවා මේ නාකිකම ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ දවස්වල සතිපාසලේ පුංචි ළමයි මේවා දුන්නට පස්සේ ළමයි අපට කියලා දෙනවා ඒ කට්ටියක තේරුම් ගන්න හැටි කිසිම භාවනාවක් කරලා නැහැ මොකක්වත් නැහැ. කාරණාව කියලා දුන්නොත් හරියට අල්ලනවා. ඒ නිසා අපි මේ නුසුදුස්සවත් අපි ඇවිල්ලා අභව්‍ය පුද්ගලයවත් නෙවෙයි. මේ භාවනා කරන්නේ මේකටද කියලා දන්නේ නැත්නම් අපි ඉතින් බාහිරින් එන දේවල් වලට චෝදනා කර කර ඉන්නවා. ඇත්ත තමයි. ආධුනිකයට ඒවා බාධායි තමයි. මොකද සතිය වඩාන වඩාන යනකොට ඉන පොඩි පොඩි බාධක හරහා දී යටින් ගින්දර ගෙනියන්න වගේ, කඹේ ඇවිදින්න වගේ, එහෙම නැත්නම් බාධක ජීවීන් තරගයක් දුවන්න වගේ පුළුවන් තරම් සතිය නඩත්තු කරන්න උත්සාහ කළොත් ඕනෑම කරදරකාරී තැනක සතිය පවත්වන්න පුළුවන්. නමුත් මම මේ කියන දේ ඕගොල්ලන්ට ඇහෙනවද කියලා මට සාධාරණ සැකයක් තියෙනවා. මොකද ඕගොල්ලෝ භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ සතිය නෙවෙයි සමාධිය. ඒකට නම් සාතික දෙන්න බෑ. ඉතින් හුඟ දෙනෙක් යනකම්ම මේ දවස් 7-8 භාවනා කරලා යනකම්ම දන්නේ නැහැ වඩන්න ඕනේ මොකද්ද කියලා. යන දවසේ කියනවා ස්වාමීන් වහන්සේ හොඳ බණ කිව්වා. රිට්‍රීට් එකත් හොඳයි අපේ සංසේ ආනදාසේ කමටහනක් දෙන්න බැරිද ගෙදර ගිහිල්ලවත් පොඩ්ඩක් භාවනා කරන්න මේ දවස් අතනන් නාස්ති උනායි කියලා. ඉතින් මට වහකණ්ඩ හිතෙනවා මේ මිනිස්සු මොනවටද භාවනා කරලා තියෙන්නේ කියලා. දවස් හතක් භාවනා කරලත් කියනවා සපරාදී දවස් හත ඉවරයි. කමටහනක් දෙන්න මොකද ඒගොල්ලන්ට ඕනේ සතිය නෙමෙයි. ඒගොල්ලන්ට තියෙන සමාධිය. ඉතින් ඒක නිසා සතිය තියෙනවනේ සමාධිය හැදෙනවා. හරියට ඉන්දිය සංවර තියෙනවනේ සීලය හැදෙනවා වගේ. ඒ නිසා මේ සතිය තියෙන මේ සෙල්ලක්කාරකම ටික බැලුවොත් අල්ලා ගත්තොත් ඊට තේරෙන පටන් ගන්නවා මේ දැනගත්ත දේ කාට හරි කියලා දෙන්නකම් හදිසි. මේ ලෝකයා ඔළුවෙන් හිටගෙන ඉන්නේ. පිස්සු පිහාට්ටෝ. ෂටගති චපලගති පිරිලා. ඒ තියේද්දිත් මේ උපාසකම් කියාගෙන මහානකම් කියාගෙන පිළින කරගෙන ඉන්නවා. මේ කටියට කියලා දෙන්න පුළුවන් නම් මෙන්න පුතේ මෙන්න මෙහෙමයි සීලය රැකෙන්නේ. මෙන්න මෙහෙමයි මහානකම රැකෙන්නේ කියලා ඒක එකෙකුට කියලා දෙන්න පුළුවන් වුණා. එකයකට කියලා දෙන්න පුළුවන් පුදුමාකාර සතුටක් ඇති වෙනවා. අර දැනගත්ත දේ කියලා දෙන්න. ඒකයි මේ සරුවච්චන් ආංශේ මෙච්චර මේ ක්‍රමවලට දාලා මේ බුදුහාමර ගැන නොහිතන මිනිස්සුන්ට ධර්මය ගැන නොහිතන මිනිස්සුන්ට සංඝයා ගැන නොහිතන මිනිස්සුන්ට සීලයක් ගැන තකන්නේ නැති මනුස්සයෙක් කියන කමක් නැහැ. පොඩ්ඩක් මං කියන දේ අහලා බලන්නකෝ. අහලා බලන්න උත්සාහ කරන්නකෝ. පොඩ්ඩක් සතිය වඩලා මේ සතියට බාධා එනකොට මොකද වෙන්නේ කියලා. එහෙම නැත්නම් සතියට විපක්ලේශ එනකොට මොකද වෙන්නේ කියලා. එතකොට පහළ වෙන මනාපමනාව දෙක බලන්න ඉච්චරම චීනක් කණ්ඩ යටි ඕනේ නෑනේ. ඒකට වෙනම අන්වීක්ෂ දුරේක්ෂ ඕනේ නෑනේ. ඒක ගොරෝසුයි. අන්නේ ගොරෝසු දෙය දැකලා මම මේ හතරවෙනි වතාවට කියන්නේ ඒක කමඨහන් වார்த்தාවට දාන්න තරම් හිතුණොත් ඒ දාන කෙනාට වැඩිය බුදුහාමුදුර සතුටුයි. ඒ වගේ මේ කියන දේ අහන මනුස්සයට තේරෙනවනම් තීරී අපි ගෙවල් දොරවල කතා කරන්නේ මොන්න තරම් වල්පල්ද කියලා. කිසිම කිසි අදාළතාවයක් නැති කවදාකවත් ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි කුණුහරුප කතා කර කර ඉන්නවා. ඊට මෙඩිය ගොඩාක් පිං සිද්ධ වෙනවා මේ පැයක් භාවනා කරනකොට කතා නොකර සිටීමේ. තද්ද ඉන්ද්‍රිය සංවරය සිද්ධ වෙනවා. කවුරක්වත් ඒක දන්නේ නැහැ. ඔය මොන ධානා මාර්ගඵල භාවනා නැති වුණත් එක පැයක් කතා නොකර හිටියයි කියලා කියන්නේ මොන තරම් පිනක්ද? පුළුවන් වේද ලක්ෂයක් හරි දීලා gedara joga කටට ඉබ්බෙත් දාන්න. රටවට කර වැට බැඳත් කටවට කරනම් අය පංකොල මල්ල මේ පංකොල වට්ටියක වගේ නැත්තම් පංකොල පිටිය ඔය දින වකුටු වෙලා තියෙන කට කල කස කස කස කස කස කස කස කස කස කස ගන්නවා කවදාකවත් මේකෙන් මනාපයක් වේද අමනාපයක් වේද මේක කියන්න ඕනේ ඒකද කියලා දන්නේ නැහැ ඒ නිසා මෙහි ඇවිල්ලා ඔයගොල්ලෝ කතා නොකර ඉන්නවට රට රාජ්‍ය වලින් ඇවිල්ලා මිසු දාන්නේ දෙනවා ධානලා මාර්ගඵල ලැබුණා නෙමෙයි. අනේ මේ මිනිස්සු කතා නොකර ඉන්නවනේ කියලා. මොකද මේ මිනිසුන්ට ඒක කරන්න බෑ ගෙදර ඉඳද්දි. ඔගොල්ලොත් ගෙදර ගියාම කරන්න බෑ. ඒකට මොකද හේතුව කතා කරනවා නම් කතා කරන්න භාවනා කරනට පහළ වෙච්ච මනාපමනාපදක විස්තර කරා. කතා කරනවා නම් කතා කරන්න ඒක කමටහන් වාර්තාවට දාන්න. කතා කරනවා නම් කතා කරන්න ඒක කාට හරි ඒත්තු ගන්නන විදිහට කරන්න. අන්න එදාට තේරෙයි මේ කතාවෙන් ඇහෙන් වගේම කතාවෙන් අපිට නිවන් යන්න පුළුවන් තව කෙනෙක් නිවාගෙන යන්න පුළුවන්. ඒ නිසා ලොකුම දේ කතා නොකරේ ක්‍රියා නොකරේ. නමුත් මේ දැන් මේ මාළුන්ක පුත්‍ර සූත්‍රයේදී මම බලාපොරොත්තු වෙනවා හෙට ඒක ගැන ටිකක් කතා කරන්න. එතකොට පෙන්ලා දෙනවා මාළුන්ක පුත්‍ර ස්වාමීන් වහන්සේ මේ රූප දැක්කට සද්ද ඇහුණට ඒකෙන් පහළ වෙන මනාපමනාප දෙක දන්නවනම් උන්ද ගොඩ. ඒක කියා ගන්න පුළුවන් නම් පෞරුෂත්වයක් වැඩේ. ඒක ඇහිලා තේරුම් ගියා නම් සරුවචන්සේ සාදු කියනවා. ඒ නිසා අපිට භාවනා කරනකොට මතුවෙන හැම බාධාවකදීම අපිට එක්ක මනාප එක්ක අමනාප ඇවිල්ලා අපිව හිරිහැර කරලා ඒ හිරිහැරයකට ගන්න එපා. භාවනා දියුණුව සඳහා වෙච්චි අතිරේක ප්‍රශ්නපත්‍රයක් පත්‍රයක් විදිහට ගන්න. අභියෝගයක් විදිහට අරගෙන කොහොන මගේ හිත මේ එල් එක යනකොට මතුවෙන දේවල් අනුව මේක එක එක පාට ගන්න හැටි. රාග, ద్వේෂ, අනිකුත් කෙලෙස් ගොඩක් තියෙනවා. අන්නේ වේදේ තව කෙනෙකුට මේක ඉස්තර කරලා දෙන්න පුළුවන් නම් සතියක් නැති මිනිහ කවදා කරයිද මේක? ඉදිරියට යඹදරුවන් එක්ක ඇලි ගලි වාසය කරනකොට අපිට කවදානම් මේක ප්‍රගුණ කරන්න පුළුවන් වෙයි. නමුත් එවැනි தත්වක ඉන්න ගිහියෙකුට වුණත් මේක තේරුම් ගන්න කල යුත්තේ මේකයි කියලා දන්නවනම් සරුවත් chance සඳහන් කරන උදී බණ ඇහුවොත් හැන්දෑවට මේක ක්‍රියාත්මක කරලා පෙන්වන්න පුළුවන්. සතිපට්ඨානදී නම් කියන අවුරුදු 7ක් යනවායි කියලා. වැඩිම අඩුම දවස් 7ක් කියලා. නමුත් භාවනාවේදී කමඨාන සුද්ධ වුණා නම් උදේ කමඨාන සුද්ධ වුණාට හැන්ද වෙනකොට කියන්න පුළුවන් මට නම් වෙනදා මේ මේ විදිහට තරහ යනවා මම දැන් මේ භාවනා කරනකොට යන යන තරහ යන යන ආසාව මගේ ඇඟේ හැප්පිලාමයි ගියේ මට තේරුණා මට ලොකු සතුටක් ඇති වුණා සතියේ ඉඳලා අරමුණේ ඉන්න විස්තර කියනවට වඩා සතිය කැඩෙනවා කියන වෙලාවෙත් මෙතුච්ච මනාපමනාප ලියන්න ඒක ලියන්න ලියන්න ඒ ගැන විස්තර කරන්න කරන්න ඒ යෝගාවචරය හරීම නිහතමානී කෙනෙක් වෙනවා. ලස්සන වචනේ නිහතමානී නෙවෙයි අහිංසක. ඒතර යෝගාවචරය මගේ හිත පිට ගියාට මේක මගේ නෙවෙයි. මේක චක්කායතනේ. මම හිත හිතේ මගේ හැ කියලා මගේ නෙවෙයි ඒක වෙනම ආයතනයක්. එයා ස්පර්ශ කරනත් ඉස්සෙල්ලා චේතනා කරලා චේතනාවක් හදාගෙන ඉවරයි. වේදනාව විඳලා ඉවරයි. සංඥා කරලා ඉවරයි ඊට පස්සේ තමයි ස්පර්ශ කරන්නේ. ඉතින් මම මොනව කරන්නද? මං අහිංසකයි. මම විච්චි සංගතිය ඒ විදිහට ලියනවා. ඉතින් ඒක දන්නේ නැති මනසය වසංගන. වසංගන කවදාකවත් හෙලිකිරීම දන්නේ නැති වසංගන කෙනාට භාවනා දියුණුවක් නැහැ. විශේෂයෙන්ම විපස්සනා දියුණුවක් නැහැ. ඒක නිසා දැන් මේ දවස්වල දී වෙන කමටහන් වාර්තා හොඳයි. ඒ වගේ තියෙනවා මේ පැත්තේ ආරයක්. තව තවත් තව දුරටත් තමයි එක ඉරියව්වක් දිගේ භාවනා කරන සතිය සක්මණේ හෝ පරියංකේ හෝ කරගෙන යනකොට එහෙන් මෙන් වදින පහරවල් නිසා එහෙන් මැදෙන සද්ද වේදනා හිතවිලි නිසා හිතේ වර්ණ ගැන්වෙන හැටි හිත වෙස් පෙරලෙන හැටි හිත මනාපමනා පහළ වෙන හැටි අවබෝධ කරගන්න. එකක් විස්තර කරන්න පුළුවන් වුණොත් එකක් විස්තර කරන්න පුළුවන් වුණොත් ඒ යෝගාවචරය ආර්ය වෝහාරය කියන එක තේරුම් ගන්න. ආර්යයන් වහන්සේලා කතා කරන භාෂාව තේරුම් ගන්න. එතකොට තියෙනවා මේ ඉදින්දා වල්පල් කතා කරනකොට අපි කොච්චරක් ඒ වගේ සත්‍ය කතා කරන්න තියෙන sannivedanaya කරගන්න තියෙන අවස්ථාව පැහැර හරිනවද? ඒක පැත්තක දාලා අස්පනා අපිට සිදුවෙන දේ මනාපමනාප වශයෙන් පිහිට වෙන දේ සිදු වෙන දේ ප්‍රකාශ කිරීම අපේ අනේ අපි දරුවන්ට අපි කොහොම කියලා දෙන්නද අපි මොනවද මේ දරුවන්ට උගන්වන්නේ බෑ කියලා හිතන්න එපා පොඩි ළමයි මේක අල්ලනවා පොඩි ළමයින්ට අදාළ භාවයට එනවා මොකද උන් අහිංසකයි අද දෙමාපියෝ උගන්වන්නට හදන දේවල් එමෙ ඉගෙන ගත්තොත් උන් මිනිමරුව වෙනවා මේ ඉස්කෝලේ යවලා මුන්ට උන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් දෙමාපියෝ ඒ නිසා මේ අම්මලාට තියෙන පිස්සුවක් තියෙන්නේ මේ අධ්‍යාපනයේ අම්මලාට පිස්සු ඉතින් පොඩි එකා දන්න මේ අම්මලාගේ කරගන්න බැරි වෙච්ච දේවල් මගෙන් කරගන්න හදනවා. ඌ හරියාසයි පේල් වෙනවා දකින්න. මොකද අම්මට කෙල වේවා කියලා. ඒ නිසා මේ භාවනා කරන අයවත් අඩු ගන්න ගිහිල්ලා තම තමන්ගේ දරුවන්ට මේ Tamanට බාධාවක් වෙනකොට කරදරයක් වෙනකොට මොකද මේ හිතට වෙන්නේ කියලා කියන එක කිසිම නපුරක් නැහැ. අපි හන්දියක් හන්දියක් ගන්න ගැලවතර ගන්නව නෙවෙයිනේ. ඒක තේරෙන එකට අවිලා කියන. අන්නේ කියන්න තරම් අහිංසක කරගත්තොත් ලරුවේ. කියන්න තරම් නියතමානී කරගත්තෙත් දරුවෙක්. කියන්න තරම් sannivedana ඍජු කරගත්තොත් දරුවෙක් කොච්චර වාසනාවන්ත වෙයි. ඒකයි සරුවචනාංශය අවුරුදු 7 දිම රාහුල පුංචි කුමාරයා ගෙනියලා සාරිපුත්‍ර ස්වාමීන්චේ ලව්වා මේ පාඩම කියලා දුන්නේ. ඒ නිසා ඉස්සල්ලා බලන්න තමන්ගේ සතිය. ඉස්සල්ලා බලන්න මූල කර්මස්ථානයේ සතිය. ඊට පස්සේ බලන්න මේ මේ බාධා එනකොට මේක එහෙම දඟලන හැටි ඒ ගැන හිත කරදර ගන්න එපා. අහිංසකව විස්තර කරන්න. මොකද මගේ දෙයක් නෙමෙයි මේක. මේක චක්කායතනේ කඩප්පුලිකමක්. මේක චක්කායතනේ ෂටගතිය. මේක චක්කායතනේ වංචනික ගතිය. ඒකට මම සුදු උණු ගන්න ඕනේ ඒ ෂටගතිය මායාවී ගතිය ඒ විදිහට විස්තර කරන්න ඕනේ නිසායි මේ චක්ක ආයතනය කියන නම දාලා. එයා පුද්ගලික ආයතනය පවත්තා. මම මේක නිරීක්ෂණය කරනවා සතියේ. ඒකල නිරීක්ෂණය කරපුදී අනුකම්පා විරහිතව ඇති සතියෙන් ප්‍රකාශ කරන්න ගියාම බුදු සුද්ධියක් වෙනවා. ඒකට කියන්නේ සත්තානං විසුද්ධියා. සත්‍යයේ විසුද්ධිය සිද්ධ වෙන්නේ ඕක හෙලි කිරීමෙන්. ඒ නිසා බලන්නත් ඕනේ නැත්තම් කමඨාන වඩන්නත් ඕනේ ඊට පස්සේ වෙනදී ඇති හැටියට හෙලි කරන්නත් ඕනේ. ඒ හෙලි කිරීම අතින් අපි හුඟක් ඉස්සරහින් ඉන්නේ. විශේෂයෙන් මේ පොදු කමඨාන් සුද්ධ කිරීමේ නිසා විශාල පිරිසක් ඒ වෙලාවට මේ මික්සෙලාර එක අහගෙන ඉන්නවා. මොකද වැඩ කරන අය කතා කරනකොට තේරෙනවා හෙලි කරන හැටි. ඒක නිසා අපි අවස්ථාව උපරිම ප්‍රයෝජන ගනිමු මේ විදිහ බණ අහන්න භවනා කරන්න කරලා මතුවෙන දේ හොඳ නරක බෙදන්න එපා. වෙච්ච දේ කොහොමද කියලා වාර්තා කරන්න පුළුවන් වුණොත් ඕගොල්ලෝ අර මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගේ කිට්ටුවට යයි. බෑ කියලා හිතන්න එපා. උත්සාහ කරන්න මම හෙට හවසට උත්සාහ කරන වෙලාව තිබුණොත් ඒ මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේ කොහොමද සතිචරියාව අපිට උගන්වන්නේ කියලා කියලා දෙන්න. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරන්න බලාපොරොත්තු වෙනවා. සිළු දිනාට මේ කරගෙන යන වැඩේ අර සූක්ෂම අවස්ථාවේ උපරිම නිරීක්ෂණය උපරිම හෙලිකිරීම පැහැදිලි වීම සඳහා මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියලා ප්‍රාර්ථනා